පෙරවන් සර්ණයි හැම දිනාටම හැම දිනාවත්ම ඊටමත්ම ගෞරවයෙන් අපි අද දවසේ දිස්ත්‍රි ගන්නවා සතියේ අංගහවලවදා දිනයන්නේ සවනට සිසිලස ජාත්‍යන්තර දහම් ප්‍රචාරක සේවාවසේ පවත්වන සජීවී ධර්ම සාකච්ඡාවට ඉතින් අද දවසේදීත් අංගහවලවදා දිනේදී පූජ්‍යපාද අලව්වේ අනුමදස්සී ගෞරවනීය අපගේ කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ මේ ධම්සභා මණ්ඩපයේ වැඩම කර සිටිනවා. උන්වහන්සේ මෙම ධම්සභා මණ්ඩපයට එකතු වෙන කල්‍යාණ මිත්‍රයන් වෙනුවෙන් මජ්ක්‍ධිම නිකායේ සියලුම සූත්‍ර දේශනාවන් පැහැදිලි කර දීමක් සිදු කරමින් ඉන්න කාලයක් දැන් අපි ප්‍රථම සූත්‍රය උන්වහන්සේ දේශනා කළ සාකච්ඡාවත් නිමා කළා. දැන් දෙවන සූත්‍රයේ සබ්බාස සූත්‍රයේ පසුගිය සතියේදී උන්වහන්සේ දේශනා නිමා කළා. මම හිතන්නේ අද දවසේදී අපිට මොකද වෙන්නේ ඒ සඳහා ඒ සූත්‍ර දේශනා සම්බන්ධයෙන් කරන සාකච්ඡාවක් පැවැත්වීමට ඉතින් අද දවසේදී මේ දම්සභා මණ්ඩලයට වැඩම කළ ගෞරවනීය අනුරදස්සි ස්වාමීන් වහන්සේ සම්බන්ධ සිටින සියලුම දෙනා වෙනුවෙන් මම පාද නමද নমස්කාර කර සිටිමින් ආරාධනා කර සිටිනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දවසේදී අපට තථාගත ධර්මයෙන් පිටක් පහදා දෙන්න අපි හම්බුනේ තිරුවන් සරණයි.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 බුදුරයන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා පෙන්වා වදාරන ඒ උතුම් ශ්‍රී සද්ධර්මය අපට ඉගෙන ගන්න ලැබෙනවා කියන්නේ මේ manuss ලෝකේ අපි මිනිසත් බවක් ඇති කරගත්ත මොහොතේදී ලබා ගන්න වටිනාම සම්පත්තියේ ඉතින් මේ අවස්ථාව සමයි අදත් ඔබ මේ උදා කරගෙන තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ අදාළ ධර්මය අපි ඉගෙන ගන්න තැනදී අපට මූලික වෙන්නේ ශ්‍රද්ධාව බව මම ගොඩාක් දේශනා තුළදී පැහැදිලි කරලා දෙන්න යෙදුණා. ශ්‍රද්ධාව මුල් කරගෙන ශ්‍රද්ධාව පාදක කරගෙන බුදුරජාණන් වහන්සේ කියපු කාරණාව අපි ඉගෙන ගන්නට ඕනේ. බුදුරන් වහන්සේ කියපු කාරණාව ඉගෙන ගන්න තැනදී අපි තුල යම් කිසි විදිහක වැටහීමක් තේරුම් ගැනීමක් තියෙනවද මෙන්න මේ කාරණාව හරිනම් අපි මෙච්චර කාලයක් සසර ආවේ නැහැ සසරෙන්නේ නැහැ අපි මෙච්චර කාලයක් සසර ගමන් කරේ අපි තුල තියෙන අවිද්‍යා අන්ධකාරය අපි දන්න අපට තේරෙන දේවල් වල තියෙන වැරදි භාවය කියන්නේ ලෝකේ පැවැත්මට යොමු වෙච්ච දෙයක් මිසක් ඊතරවන දෙයක්ක දැනුමක් නෙමෙයි තේරුම් ගැනීමක් නෙමෙයි අපි අපි තුල තිබුණේ එහෙනම් බුදුරන් වහන්සේ විද්‍යාවෙන් යුක්තව ධහම අවබෝධ කරගෙන මේ ධර්මයේ ඉදිරිපත් කරනකොට අපි ඒ ධර්මය ඉගෙන ගන්න තැනදී අපට ලැබෙන්නට ඕනේ අපි මෙච්චර කාලයක් සසර ගමන් කරපු අපට දැන් තියෙන යම් රාමුවක් තියනවාද යම් දැනගැනීමක් යම් කරුණු පිළිබඳ වැටහීමක් තියනවාද මෙන්න මේකට එහා ගියපු විශේෂත්වයක් ඒ ධර්මයේ තුලදී ලැබෙන්නට ඕන. අන්න ඒක තමයි ධර්මයේදී අපට ලැබිය යුතු කාරණාව. එහෙම නොවුනොත් අපි ධර්මයේ ඉගෙන ගන්න යන තැනදී අපි දන්න දෙයක් අපට තේරෙන දෙයක් නම් මේකෙදි හම්බ වෙලා තියෙන්නේ බුදුරජාන් වහන්සේගේ ධර්මය ඉගෙන ගැනීමෙන් අර්ථයක් වෙලා නැහැ. අපි විශේෂත්වයකට ගිහිල්ලා නැහැ. අපි දන්න දෙයට එහා ගියපු දෙයක් ලැබිලා නැහැ. අද අපි ගොඩාක් ධර්මයේ ඉගෙන ගන්න තැනදී අපි හැමෝම කැමති ඒ කියපු කාරණාව අපේ කෝණයට තේරෙනවා නම් අපේ රාමුවට වැටෙනවා අපි දන්න ටිකක් නම් හම්බ වෙන්නේ අන්න ඒකට තමයි අපි සියලු දෙනාම කැමති. එහෙම ඉගෙන ගත්තා කියලා ධර්මයේ අවබෝධයක් කරා යන්නේ නැහැ. ඒක නිසා අපි හොඳට දැනගන්නට ඕනේ කන්‍යමාගන බුදුරජාණන් වහන්සේ කියපු දේ ඒ ආකාරයෙන් අහන අදහස එක්ක ධර්මය ඉගෙන ගන්නකොට අපි දන්න කෝණය අපට තේරෙන කෝණේ අන්න ඉක්මවන්නට ඕනේ. මොකද ඒ අපි දන්න ටික අප තේරෙන ටික අවිද්‍යාව සහගත අපේ රාමුවට අදාළ දෙයක්. බුදුරන් වහන්සේගේ ධර්මය අහනකොට අපට හම්බ වෙන්නට ඕනේ අපේ රාමුවට අපේ කෝණයට ගෝචර වෙච්ච නැති හැබැයි අපට යම් කිසි දෙයක් තේරුම් ගැනීමට දෙයක් තිබෙන යම් දෙයක් අපට හම්බ වෙන්නට ඕනේ. අන්න ඒක හම්බුනාට පස්සේ අපි තුළින්ම පැන නැගිනවා ඒක තේරුම් ගැනීම සඳහා විමසීමක් විචක්ෂණයක් පරිවිමර්ශනයක් උපපරීක්ෂණයක් කළ යුතු බව. ඒක කෙනෙක් බලෙන් දෙන එකක් නෙමෙයි. ඒක Tamanට ලැබෙන්නේ කර්ණ යමාගෙන අර්ථය ගන්න ඕන අදහසින් අහනකොට ඒ අර්ථය හරියට ගත්ත තැනදී අපේ රාමුවට ඒක ගැලපෙන්නේ නැති වුනහම අපේ රාමුවට ගෝචර දෙයක් නොවුනහම අපේ රාමුව ඉක්මවන දහමක් ඒ තුල ඇහුනහම අන්න ඒක අපි නුවණින් විමසන්නට අපි යමු වෙනවා. ඒක බලෙන් කෙනෙකුට නුවණින් විමසන්න කියලා දෙන්න බෑ. ඒක Taman තුල මෙන්න ඕනේ. ඒකයි සම්මාදිටියට ප්‍රත්‍ය සද්ධර්ම ශ්‍රවණය යෝනිසු මනසිකාරය. අර කන්‍යමාගෙන අර්ථය ගන්න අදහසින් අහන ගතිය තමයි අද අපට ගොඩාක් කාලවට නැත්තේ. කන්‍යමාගන අර්ථය ගන්න අදහසින් අපි අහනවා ඔන්න ඔය ගතිය අපට එන්නට ඕනේ. ඒ වගේම තමයි එහෙම අහපු ඇහුවට පස්සේ අන්න එයා පෙළඹෙනවා මේ ධර්මයේ විමසන්න. ඒකට අපි දන්න දේවල් එක්කයි විමසන්නත් බෑ. මේ කාරණාවට අවශ්‍යයි අපට තවත් ධර්මයේ ඉගෙන ගන්න. කියන්නේ ඒක විමසීම පිණිස පහසු වෙන පාදක කරුණු අපට අවශ්‍යයි. ඒ පාදක කරුණු දැනගන්න තව තවත් අපේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ඉගෙන ගන්නට වෙනවා. ඒකයි මේ ධර්මයේ ඇසීම මේ විමුක්ති මාර්ගයේ මූලික අඩිතාලම වෙන්නේ. එහෙනම් ඒ අහන්නට ඕනත්තේ ශ්‍රද්ධාව මුල් කරගෙනමයි අර්ථය ගන්න ඕන අදහසින්මයි ඒ වගේ ඒ අර්ථය අපි නුවණින් විමසන්නට ඕන. එහෙම කෙනාට තමයි මේ ධර්ම මාර්ගයේ තියෙන්නේ. මූලිකව මේ ශ්‍රද්ධාව නැතිනම් අපි දන්න දෙයක් නම් ගලපන්න හදන්නේ එතනින්ම ධර්ම මාර්ගයේ වැහෙනවා. මොකද අපි දන්නේ අවිද්‍යා සහගත අපේ රාමුවට අදාළ දෙයක්. බුදුරජාන් වහන්සේ පෙන්නපු දේ අපේ රාමුව ඉක්මවන දෙයක්. ඊළඟට යම්කිසි කෙනෙකුට හම්බ වෙනවා අපේ රාමුවට ගොළපෙන්නේ නැති අපට තේරෙන්නේ නැති නමුත් තේරුම් ගත යුතු දෙයක් හම්බෙච්ච බව. සමහර අය ඒක නුවණින් විමසන්න පෙළඹෙන්නේ නැහැ. සමහර අය නුවණින් විමසන්න වෙන වෙන කරුණු ගන්නවා. නැවත බුද්ධ වචනයකට යොමු වෙන්නේ නැහැ. මෙන්න මෙහෙම යමෙක් කියමු උනත් එයාටත් අවබෝධය කර යන්න බෑ. ඒකයි මේක හැමතැනටම ශ්‍රද්ධාව පාදක වෙන්නේ. ඒ නිසා තමයි අපට මේ බුද්ධ වචනේ ආකාරය ඉගෙන ගැනීම වැදගත්කම. එහෙම නැතුව අපි ඉගෙන ගන්න ගියොත් අපි සියලු දෙනා එක එක්කිනාගේ අදහස් මතිමතාන්තර ඔස්සේ යන්න ගියොත් ඒ අයත් තුල තිබුණේ එයාලගේ රාමුවට වටහාගත්ත කොටසක් විතරයි. බුදුරජාණන් වහන්සේ පෙන්නපු තමන්ගේ රාමුව ඉක්මවියේ ඉක්මවීම පිණිස නුවණින් විමසීමට යමක් ලැබෙන ඒ ධර්මයේ ලැබිලා නැහැ. යම් කිසි කෙනෙක් කියපු කාරණා අපි හිතමු ධර්ම කාරණාවක් හරි මොනවා හෝ විග්‍රහයක් කරාම ඒ විග්‍රහය අපට අහපු ගමන්ම තේරුණා නම් ඒ තේරුණේ අපේ කෝණයට ගැළපෙච්ච නිසා. අපේ රාමුවට ගැළපෙච්ච නිසා. එහෙනම් ඒක ඇසීම තුළ විශේෂත්වයකට යන්නේ නැහැ. දැන් සමහර විග්‍රහයවල් තියෙනවා අද නූතන විද්‍යාවට ගැළපෙන. ඒ කියන්නේ නූතන විද්‍යාවේ අපි භෞතික විද්‍යාව, පරමාණු විද්‍යාව මේ කල්පනා කරලා බැලුවොත් මේ ක්‍රියාකාරීත්වයත් එක්ක විවිධ ආකාරයට විග්‍රහයක් විද්‍යාව තුළ තියෙනවා. එතකොට ඒක තමයි අද අපි සියලු දෙනා තුළම තියෙන දැනීම. අපි සියලු දෙනා තුළ තියෙන රාමුව. එතකොට මේකට ගලපෙන විදිහට විග්‍රහයක් අපට කිව ගමන් තේරෙනවා. ඒ ඇයි එහෙම තේරෙන්නේ? වෙන වචන ටිකක් වෙන්න පුළුවන්. හැබැයි ඒ විග්‍රහය අර අපි දන්න භෞතික විද්‍යාවට අදාළ විග්‍රහයක්. එහෙම කිව ගමන් තේරෙන අපේ රාමුවට ගැලපුණා. එහෙනම් අපි දන්න ටිකම තමයි. විශේෂත්වයකට යන්නේ නැහැ. එහෙනම් විශේෂත්වයකට යෑම සඳහා ධර්මයක් ලැබෙන්නට ඕනේ. ඒ ධර්මයේ ඇසීම තුළම අපි තුලින් ප්‍රායෝගිකත්වයක් ඉස්මතු වෙන්නට ඕනේ. අන්න ඒක තමයි බුද්ධ වචනේ ශ්‍රවණයෙන් ලැබෙන දේ. අපට ඒ ධර්මයේ ඇහෙනකොට අපි තුලින් අපට ප්‍රායෝගිකත්වයකට නැත්නම් අපි විශේෂත්වයකට යන දෙයක් ලැබුණේ නැතිනම් අන්න යාට ගැළපුණේ තමන්ගේ කෝණේ එයා තව ක්‍රම හොයනවා. ධර්මයේ ඇසීම තුළම අපට හම්බ වුණා නම් අපේ ප්‍රායෝගික ජීවිතයත් එක්ක තේරුම් ගත යුතු පුරුදු කළ යුතු අපි විශේෂත්වයකට කරා යන වැඩපිළිවෙල. ඒක ධර්මයෙන්ම හෙන්නට ඕනේ. වෙන ක්‍රමයකින් නෙමෙයි. අර ධර්මයේ තුලින්ම හෙන්නට ඕනේ. අන්න ඒක තමයි ඒ අවබෝධයක් කරගන්නේ. ඉතින් ඒ සඳහා අපි ඒ බුද්ධ වචනේ ඒ විදිහට ඉගෙන ගන්නට ඕන. ඉතින් ඒ නිසා තමයි මුල ඉඳලා බුද්ධ වචනය ඒ තියෙන ආකාරයට අපි සාකච්ඡා කරන්නට යෙදුනේ. ඉතින් මේ සවන්ත සිසිලස සජීවී සාකච්ඡාව ඔස්සේ අපි මජ්ක්‍ධිම නිකාය පොත් වහන්සේ ඉදිරිපත් කරන්නට යෙදුනා සාකච්ඡා කිරීම සඳහා ඉතින් මජ්ක්‍ධිම නිකායේ දේවන සූත්‍රයේ වන සබ්බාසව සූත්‍රයේ පිළිබඳව දීර්ඝ විස්තරයක් වැඩසටහන් දෙකකදීම සාකච්ඡා කරන්නට කතා කරන්නට යෙදුනා මම හිතන්නේ මේ පින්වතුන් ඒ විග්‍රහයවල් අහන්නට ඇති ඉතින් අපි කාලයේ අපතේ යවන්න නැතුව ඒ සඳහා තවත් තේරුම් ගැනීම සඳහා වටහා ගැනීම සඳහා ඒ ධර්මයේ අපි ප්‍රශ්න යොමු කරගනිමු. හොඳයි, තිරුවන් සරණයි. තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස මේ සබ්බාස්ව සූත්‍රයේ තුලදී ආශ්‍රව ධර්ම හැටියට දිඨාශ්‍රවයේ අර අනිත්‍යාශ්‍රව ටික තමයි සඳහන් කරන්නේ. මම හිතන්නේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කිරීමකුත් කළා. නමුත් මට හරියටම ඒක තවදුරටත් තේරුම් ගැනීමට උදව්වක් හැටියට ඒක විස්තරයක් කරනවා ස්වාමීන් වහන්සේ. අයි ඒ විත්තාශ්‍රය කියන එක වෙනම දක්වලා නැත්තේ කියලා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. බුදුරයන් වහන්සේ විග්‍රහය කරපු මේ ආශ්‍රව විග්‍රහයේදී ඇත්තටම බුදුරන් වහන්සේ එතන පැහැදිලි කරන්නේ ඒ ආශ්‍රව තුන විතරයි. විත්තාශ්‍රව පිළිබඳ විග්‍රහයක් කරන්නේ නැහැ. නමුත් ditthාශ්‍රව කියලා දෙයක් අපට කතා කරන්න පුළුවන්. දැන් සූත්‍ර පිටකය බලනකොට සූත්‍ර පිටකයේ තුල කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන මේ තුන තමයි කතා කරන්නේ. ditthාශ්‍රවයක් ගැන කතා කරන්නේ නැහැ. හැබැයි අවිද්‍යාව කියන කාරණාව ඇතුලේ මේ ditthාශ්‍රවයක් අපට තේරුම් ගන්න පුළුවන්. මොකද දෘෂ්ටි වලට දැන් දෘෂ්ටි කියලා කියන්නේ ඇත සහ නැත නැත්නම් මේ ලෝකේ සත්‍ය නොදකින නිසා අපි හැම වෙලෙම යනවා මේ ලෝකේ තියෙනව නැත්නම් මේ ලෝකේ නැහැ කියන කාරණාවක් ඔස්සේ ගමන් කරනවා. සක්කාය දිට්ඨිය තියෙන්නේ ඒකත් එක්ක. සක්කාය දිට්ඨිය තියෙන්නේ අපි මම කියලා කෙනෙක් ඉන්න නිසා මට ලෝකේ යමක් ඇති බවත් මට ලෝකේ යමක් නැති බවත්. අපි හිතුවේ නැතුණාට මේක මම දැම්මේ නෑ කියලා අපට ඇත සහ නැත කියන කාරණාව යොමු වෙන්නේ මේ මම කියන දේ තියෙන නිසා. ඉතින් ඒක නිසා අවිද්‍යාව කියන කාරණාව තුළම අපට විත්ත කියන කාරණාව කතා කරන්න පුළුවන්. නමුත් සූත්‍ර පිටකේ කතා කරනකොට ඔය ආශ්‍රව තුන තමයි කතා කරන්නේ. කාම ආශ්‍රව, භව ආශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන එක. මොකද දර්ශනය සවිසුද්ධ වෙනකොට මේ අවිද්‍යාව කියන්නේ මොකද්ද කියන එක හම්බ වෙනවනේ. දර්ශනයේ සවිසුද්ධ වෙනකොට තමයි දැනගන්නේ මෝහය කියන්නේ මොකද්ද කියලා. ඒ කියන්නේ වැරදි දෘෂ්ටි වලට යන්නේ මෙන්න මේ සත්‍ය නොදකින නිසා. හැබැයි අවිද්‍යාව දුරු වෙලා නැහැ සත්‍ය දකිනවා. දැන් පටිච්චසමුප්පාද අපි කතා කරොත් අපිට ඇත්තටම පටිච්චසමුප්පාදය කියලා කියන්නේ හුදු වචන ටිකක්. පටිච්චසමුප්පාද කතා කරනකොට අවිද්‍යා සංකාර විඥාන කියලා අපිම තේරුම් ගත්ත නම් ගොත් ටිකක් විවහාර වෙනවා. පටිච්චසමුප්පාද න්‍යායයේදී මේ ඇතිකල්ලි මේ වෙයි කියන ආර්ය න්‍යාය දකිනකොට මේ ආර්ය න්‍යාය තුලදී අපට හම්බ වෙන්නට ඕන නැත්තේ ප්‍රත්‍යක්ෂ නුවරට ගෝචර අර වචන තුලින් විග්‍රහ කරලා පෙන්නපු අපට වෙන වචනකින් අර්ථකථනයක් නොයන ප්‍රායෝගිකත්වය. ඒක තමයි සැබෑම පටිච්චසමුප්පාද දැකීම කියලා කියන්නේ. ඒක දකිනකොට තමයි මේ පටිච්චසමුප්පාද ක්‍රියාවලිය හම්බ වෙන්නේ. එතකන් අපට හම්බ වෙන දේ තමයි මේ ලෝකේ පටිච්චසමුප්පාදය කියලා අපට තේරිච්ච කොන. දැන් අපි පටිච්චසමුප්පාද විග්‍රහ කරනකොට අපි දන්නවා අංග 12ක විග්‍රහයක් තියෙනකොට දෙකක් විග්‍රහ කරත් අපට දෙක විග්‍රහ වෙන්නේ කාලත්‍රයක් එක්ක. ඒ කියන්නේ කාලයක් කියන්නේ දෙකක් කියනවනම් ඒක මේක කියන අර්ථයක් තියෙනවනේ. ඒ මොකද එක තැනක් මෙතන වුණාම අනික අතන. ඒක තමයි අපේ තියෙන කෝණේ. එතන මෙතන අතන කියලා. නමුත් බුදුරන් වහන්සේ වෙන්නපු මේ පරියාය තුල තියෙන්නේ ඒ කාලත් ඒකමෙලා පටිච්චසමුප්පාදේ හැම ප්‍රත්‍යයක්ම කතා කරන්නේ මේ ඇතිකල්ලි මේ වේ කියලා. ඒක ලෝකේ සත්‍ය නැත්නම් ආර්ය දර්ශනයකට යනකොට ආර්ය සත්‍ය දර්ශනයක් කර යනකොට සම්පූර්ණයෙන්ම විශාල දෘෂ්ටියක්. ඒ කියන්නේ වැරදි දෘෂ්ටියක් ගැලවෙන එක. ඒතර අවිද්‍යාව කියන කාරණාව කතා කරනකොට මේ අවිද්‍යාව තේරුම් ගැනීම කියන්නේ දෘෂ්ටි වලට නොයන එක. ඉතින් ඒ ආකාරයෙන් අපට තේරුම් ගන්න පුළුවන්. නමුත් බුදුරණවහන්සේ හැමතැනම සූත්‍ර දේශනා තුළ ඔය හතර කතා කරන්නේ ඕග කතා කරනකොට කතා කරනවා කාමෝග, භවෝග, ditthiyෝග, අවිද්‍යාවෝග කියලා. ඉතින් ඒ නිසා අපට ditthාශ්‍රව කියන කාරණාවක් ඒ ආකාරයට තේරුම් ගන්න පුළුවන්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මේ මෙතෙන්දි ස්වාමීන් වහන්සේ දස්සමේන පහතබ්බා කියන තැනදී ඇත්තට මේ දිත්තාශ්‍රයද නැති වෙන්නේ. කියන්නේ එතන විශේෂයෙන් නොකියවට දස්සමේන පහතබ්බා කියන තැන ඒ දිත්‍ය වලින් මිදෙනවා කියන තැන ඒකද ස්වාමීන් වහන්සේ එතන අදහස් කරන්නේ? පෙරවන් සරණ. පෙරවන් සරණ. දර්ශනය කියනකොට ඇත්තටම දර්ශනය කියලා කියන්නේ දැක්මනේ. ඒකට දැන් අපි තුල තියෙන්නම වැරදි දැක්මක් නේ. ඒ කියන්නේ අපට හම්බුනේ නෑ මේ අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන හටගන්න වැඩපිළිවෙලා. අවිද්‍යාවත් එක්ක කරගෙන හටගන්න වැඩපිළිවෙලක් හම්බුන් නැති නිසා අපි තුල දැන් තියෙන දැක්ම වැරදි. එතකොට එහෙනම් නිවැරදි දැක්මකට යනකොට වැරදි දැක්ම තුළ ගොඩනැගිච්ච දෘෂ්ටිය වැරදි දැක්ම තුළ ගොඩනැගිච්ච දෘෂ්ටිය සක්කායදිට්ඨිය නිත්‍යසපාත්ම වශයෙන් ගැනීම මෙන්න මේක ඉක්ම වෙනවා. එහෙනම් දර්ශනයත් එක්ක තමයි අපට දෘෂ්ටි වලට නොයන ගතිය දැන් අපි දන්නවා කච්චනෝති සූත්‍රය පැහැදිලි කරනවා අන්ත දෙක ඉක්මවන බව පටිච්චසම්පාද දැකීමයි. ඒතර මේ අන්ත දෙක ඉක්මවීම කියලා කියන්නෙම ඇත සහ නැත කියන අන්ත දෙක ඉක්මවනකොට මේ ලෝකයේ දෘෂ්ටි වලට යන ගතිය දුරු වෙන දෘෂ්ටි ටික ඔක්කොම බැඳලා තියෙන්නේ ඒ දෘෂ්ටිය සක්කාදිට්ඨියත් එක්ක. එතකොට සම්මාදිට්ඨිය පදනම් වල දෘෂ්ටියක් තියෙනවා. හැබැයි ඒක සත්‍ය දකින්න මොකද නිවෙන කම්ම අපි යමක් අල්ලගෙන ඉන්න ඕනේ. නමුත් එතන අස්මිමානත් එක්ක තියෙන වැඩ පිළිවෙල. දෘෂ්ටියකට ගැති වෙනවා කියන කාරණා කියන්නේ වැරදි දෘෂ්ටියක් ඔසේ යනවා කියන කාරණාව තියෙන්නේ මම කියන කාරණාවත් එක්ක සක්කාදිට්ඨියත් එක්ක අන්න ඒක නිසා තමයි දර්ශනීයෙන් නැත්නම් දැකීමත් එක්ක දැකීම කියන්නේ ප්‍රඥා චක්කුසයෙන් දැකීම මානසිකාර්ය නෙමෙයි මානසිකාර්යෙන් තමයි ප්‍රඥා චක්කුසය උදා කරගෙන දර්ශනයකට යන්නේ අන්න ඒක තමයි දිඨාශ්‍රවයක් අපි කතා කරනවා නම් නැත්නම් දිඨ්‍යෝගයක් කතා කරනවා නම් මෙන්න මේක කතා කරන්න පුළුවන් ඒ දර්ශනීය සවිසුද්ධ වීමත් එක්ක ඒ සත්‍ය දකින නිසා. තෙරුවන් සරණයි. ආ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තව එක ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. දැන් ඔතන අර අනිත් ආශ්‍රව ප්‍රවාහ මේ නැති වෙන විදිහට දැන් අපි උදාහරණයක් ගත්තොත් ඉවසීම කියන එක ස්වාමීන් වහන්සේ ඉවසීම තුලින් ඇත්තටම ඉවසුණ ඵලියට ආශ්‍රවය නැති වෙන්නේ නැහැ නේද? එතන අදහස් කරන්නේ ඉවසීම තුළින් තමන්ගේ හිත එක සමත තත්වයකට ගෙනල්ලා ඊට පස්සේ යෝනිසෝ මනස්කාරය කිරීම තුළින් ඒ ආශ්‍රය නැති කරන කෙනෙක් ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් පැහැදිලි කළේ. තෙරුවන් සරණයි. මම හිතන්නේ මම මේ අදිවාසනා පහතබ්බා කියන කාරණාවේදී ඒක ගොඩක් විග්‍රහ කරලා පෙන්නවා. ඉවසීම කියන තැනදී කෙනෙකුට ඉවසන්න පුළුවන් කෙලෙස් එක දැන් අපි හිතමු උදාහරණයක් කෙනෙක් අපට ගහනවා අපට බනිනවා අපි ප්‍රතික්‍රියා දක්වන්නේ නැහැ අපි ඒකට ප්‍රති උත්තරයක් දක්වන්නේ නැහැ. ඒක අතිවසීමාව. නමුත් ඇතුලෙන් කෙලෙස් එන්න පුළුවන්. සමහර අය ඇතුලෙන් කෙලෙස් එන්නදවත් ඉවසන අවස්ථා තියෙනවා. නමුත් එතනත් දැන් මෙතන මේ අදිවාසනා පහතබ්බා කියන තැනදී ආශ්‍රව ප්‍රහාණය වෙන විදිහට. මොකද එතන පැහැදිලි කරනවානේ යෝනිසෝ කියලා. නුවණින් යුක්තව. එතකොට නුවණින් යුක්තව මේක කරන්නේ මානසිකාර කලියුත්ත සහ මානසිකාර නොකලියුත්ත දැන ගැනීමත් එක්ක. එතකොට මේ ඉවසීම කියන කාරණාවේදී අපට තියෙන්නට ඕනේ සත්‍ය තේරුම් ගැනීමත් එකම ඒ කියන්නේ යෝනිසෝ වශයෙන්නේ සත්‍ය තේරුම් ගැනීමත් එකම ඒකට ප්‍රතික්‍රියා නොදක්වන ගතිය. දැන් කායිකව ලැබෙන දේකට මානසික පීඩන එනකොට මානසික ප්‍රශ්න එනකොට අපි ඒකෙදි වැටෙන ගතිය ඒක ඔස්සේ යොමු වෙන ගතිය අපිට මේක බාහිරට පේන්නේ නැහැ කොහොමත් එතනත් ලොකු ඉවසීමක් තියෙනවා ඒ විතරක් නෙමෙයි මේ ධර්මාර්ග යනකොටත් කලබලයේ තියෙන ගතිය තියෙනවනේ දැන් අපිට තියෙනවා ගොඩක් අයට සෝතාපන්න වෙන්නට ඕනේ, භාවනා වැඩෙන්නට ඕනේ. ඊළඟට විවිධාකාර විදිහේ හදිස්සිය, කලබලය. එතනත් ඉවසීමක් නැහැ. මෙන්න මේ හැම දෙයකදීම මේ සත්‍යයට හිත යොමු කරනකොට, මානසිකාර කළ යුතු පැත්තට යෝනිසෝ වශයෙන් යොමු කරනකොට අන්න එතනදී මොකද වෙන්නේ? ඒ ඉවසීමේදී අන්න ආසුර ප්‍රහාණ වෙනවා. මොකද කාමයන්ට යොමු වෙන්නේ. කාමයන් ඔස්සේ, ගැටීම් ඔස්සේ ඊළඟට අපි හිතමු සත්‍ය දකින්න දැන් මේක හරියටම ආශ්‍රව ප්‍රහාණය වෙන්න නම් දර්ශනීය සුවිසුද්ධියමත් එක්ක තමයි. නමුත් දර්ශනීය සුවිසුද්ධියම යන වැඩපිළිවෙලටත් ඔය විසීම ටික ටික තියෙන්නට ඕනේ. මොකද එතනදී අපි මොකද අපි මේ කාලේ ඉන්නේ අපි නෙయ్య පුජ්‍යලයේ හැටියටනේ. එහෙනම් අපිට යම් වැඩපිළිවෙලක් කරන්න තියෙනවානේ. අතීත කාලේ නම් මහා ප්‍රඥු හිටියා. එහෙනම් අපි දර්ශනයක් කරා යනකොටත් අපි මේ දන්න ටිකත් එක්ක යම් ඉවසීමක් තියෙන්නට ඕනේ. ඒ ඉවසීමේදී අපට අර සත්‍ය දර්ශනයකට යොමු වෙන පදනමක් එක්කනම් තියෙන්නේ. හේතුඵල න්‍යාය දකින්න පදනමක් එක්කනම් තියෙන්නේ. දුස්චෝලට නොවන පදනමක් එක්කනම් තියෙන්නේ. ආත්මීය සංකල්පයේ කියන කාරණාවේ බොරු බවට යොමු වෙන පදනමක් නම් තියෙන්නේ. දැන් රදිමුත තේරකතා කියන මමත්තංසෝ අසංගෙන්ද නත්තිමේ තින සෝචිත කියලා මම කියලා දෙයක් නොලැබෙනකොට මගේ දෙන්න තුනා කියලා ෂොක් කරන දාලා නැහැ කියලා. ඒක ඒක යෙදෙන්නේ නැහනේ. එහෙනම් අර දෘෂ්ටිය ගැලවෙන, සක්කා දෘෂ්ටිය ගැලවෙන ප්‍රතිපදාවක් නැත්තම් ගැලවිච්ච කෙනෙකුගේ නම් මේ ආශ්‍රය සේවන ඉවසීම එතකොට එයාට හම්බෙනවනේ මෙතන මේ මම කියලා කාරණාවේ තියෙන අසාරත්වය එතකොට එතනදිත් එහෙනම් අන ආශ්‍රය සේවන විදිහ ඉවසීමක් තියෙනවා ඒ ඉවසීමත් එක්ක තමයි සම්පූර්ණයෙන් එයාට ආශ්‍ර ප්‍රහාණයන වැඩපිළිලක් වෙන්නේ. එතන ඇත්තටම හිතට ලොකු සංසිඳීමක් තියෙනවා. දහම් ප්‍රීතියක් යොමු වෙනවා. මේ හැම දෙයක්ම ඒ තුළින් එයාට යොමු වෙනවා. එතකොට ඒකත් එක්ක අවිද්‍යාව වැඩිවීමකට අවිද්‍යාව වර්ධනයකට නෙවෙයි යොමු වෙන්නේ සත්‍ය දර්ශනයකට යන පැත්තකට යොමු වෙන්නේ විද්‍යාව. මේක ප්‍රායෝගිකව අපේ ජීවිතේ සිදුවෙන වැඩපිළිවෙලට මුහුණ දෙන ආකාරය මේ සබ්බාසුට හැම එකක් විග්‍රහ කරන්නේ. එතකොට අපට ප්‍රායෝගිකව ඉවසන්න ඒ යෙදෙන අවස්ථාවේදී අපේ ප්‍රඥාව ඉස්මතු වෙන්නට ඕනේ. දැන් අර ජටිල සූත්‍රයේ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ප්‍රඥාව දැනගන්න පුළුවන් ප්‍රඥාවන්ත කෙනෙකුට ප්‍රඥාව තියෙන කෙනෙක්ම ඇසුරු කරනකොට බොහෝ කාලයක් සාකච්ඡාවෙන් අන්න ප්‍රඥාව දැනගන්නවා. ඒ වගේම ප්‍රඥාවන්ත කෙනෙකුගේ ස්වභාවය ප්‍රශ්නයක් අරුබුදයක් ඉදිරියේ තේරුම් ගන්න පුළුවන්. කලබල නැහැ. ඒ කියන්නේ එයාගේ ඉවසීමක් තියෙනවා. ඒ ඉවසීම අර සාමාන්‍ය කෙනෙක් ඉවසන ඉවසීම නෙමෙයි ඊට එහා ගියපු නුවණින් යුක්ත ඉවසීමක්. අන්න එතන ආශ්‍රව දුර වෙන වැඩපිළිවෙලක් තියෙනවා. ඇයි සත්‍ය දර්ශනයකට යමු වෙනවනම් මේ අවිද්‍යාව වැඩපිළිවෙලකින් මේ කාරණා සිදු වෙන්නේ මේ ප්‍රශ්නේ එන්නේ කියලා හම්බුණාම එයාට සත්‍ය ටික ටික නුවණට ගෝචර වෙනකොට කුමකටනම් ඉවසන්නතු වෙන්නද කුමක්නම් ලබා ගන්නද කුමක්නම් අයින් කරන්නද මම කියලා දෙයක් නොලැබෙන ආකාරය නුවණට යමු වුණාට පස්සේ ඊළඟට කුමක පැවැත්මකට දැන් අපට ඉවසන්න යොමු විය යුත්තේ මොන හරි ගැටෙන දෙයක්, ඇලෙන දෙයක් ඔස්සේ ඒකට ඇදිලා ගැටිලා ඇදිලා යන ගතියත් එක්කනේ. එතකොට එනම් කුමක පැවැත්මකටද? අන්න බවාශ්‍රව වලට පහරක් එනවා. ඊළඟට ඒකට රාගයෙන් ඇලිලා කාමයෙන් ගැටිල් මේ ද්වේෂයෙන් ගැටලා යන ස්වභාවය අන්න ඒක හඳුනන කාමාශ්‍රවයන්ට ප්‍රහාරක් එල්ල වෙනවා. එහෙනම් ඒ යොසීමත් එක්ක ආධ්‍යාත්මී සංසිඳීමකටත් යොමු වෙනවා නුවණකුත් වර්ධනය වෙනවා ඒ වගේම ඒ අවබෝධයක් කරා යොමු වීම සඳහා ඒක උපකාරයක් වෙනවා. අන්න ආශ්‍රව ප්‍රහාණය වෙන ප්‍රතිපදාවක් වෙනවා. ඒ ඉවසීම කියන එක. එහෙම නැතුවත් කෙනෙකුට ඕනනම් ඉවසන්න පුළුවන්. එතනදී සමහර කෙනෙකුට බාහිරට කෙලෙසේ ප්‍රකට නොවන විදිහ නැත්නම් බාහිර රණ්ඩු සරුවල් ඒ වගේ දෙයක නොවන විදිහේ ඉවසීමක් සහ එතනින් ආධ්‍යාත්මය තුළ ගැටීමක් තියෙන කෙනෙක් ඉවසීමකුත් තියෙනවා. සමහර අයගේ තියෙනවා එහෙමත් නැතුව කෙලෙසයක් එන්නේ නැතුවත් සාමාන්‍ය උපේක්ෂාවක් සමහර අයට තියෙනවා සාමාන්‍ය උපේක්ෂාව. මොකද කාමයන් එක්ක තමයි ගොඩක් ලාට ප්‍රශ්න ඉන්නේ. අන්න ඒවසීම තියෙනවා. ඔහේ ඉන්න ගතියක් එක්ක. මේ හැම දෙයක්ම <coughs> මෙහිම තියෙන ධර්ම ස්වභාවය මොකටද ඇලෙන්නේ ගැටෙන්නේ කියලා එහෙම ඉන්න ගතියකුත් තියෙනවා. හැබැයි ඒකකින්වත් ආශ්‍රව ප්‍රහාණය වෙන්නේ නැහැ. ආශ්‍රව ප්‍රහාණය වෙන්නට නම් නුවණින් යුක්ත වෙතින් <coughs> ඉතින් යමු වෙන්නට ඕන. මානසිකාර කළ යුත්තේ මානසිකාරන කළ දැනගෙන. දැන් අපි හිතමු කෙලෙස් එකට යමු වෙන කාරණාවක් කියන්නේ ඉවසන්ඩ යෙදෙන අවස්ථාවක් එනකොට ගොඩක් ස්වභාවයේ ඒක හා එකතු වෙලා යන එකනේ. ඒක හා එකතු වෙන්නේ නිත්‍යයි සැපයි ආත්මයි මම මට මේ ප්‍රශ්නයක් කියලා අන්න යමු වෙන නිසා. එතකොට අපි තමු ධර්ම මාර්ගයෙන් කලබල වෙනකොටත් ඒකත් එහෙමයි. ධර්ම මාර්ගයෙන් අපි තේරුම් ගන්න ප්‍රතිපදාවකට යමු නම් මේ කලබල ගතිය අඩු වෙලා යනවා. එතනදී අපට පුළුවන්කමක් ලැබුණොත් මොකද්ද මේ සිදුවෙච්ච සිදුවීම? මොකද්ද මේ ප්‍රශ්නේ අරබුදේ? මෙන්න මේ ආකාරයට යෝනිසෝ වශයෙන් මේ අපි දැන් මම මට කියලා හම්බුන දැන් මොහොත කියලා හම්බුන දැන් අපට අතීත අනාගත කියලා කාලත්‍රයකට එකයි ගත කරාම අතීතය ඉවරයි අනාගතය ඇවිල්ලා නැහැ අපිට දැන් මොහොතක් හම්බෙලා දැන් මොහොත කියලා. එතකොට මේ මොහොත කියලා මොකද්ද මේ හම්බුනේ කියන හොයනකොට අන්න පටිච්ච සමුප්පාද ධර්මයට යමු වෙනවා. හේතුපත්‍ය ධර්මයේ හම්බ වෙනවා. නුවණ යොමු වෙනවා. මානසිකාර කලියුත්තේ මානසිකාර කරන්න වෙනවා. මොකද මේ ප්‍රශ්න සියල්ලම ගොඩනැගුණේ අවිද්‍යාව තණ්හා උපාදාන මෙන්න මේ කරුණ නිසා. එහෙනම් යෝනිසෝ වශයෙන් මානසිකාර කලියුත්තේ දේ මානසිකාර කරන තැනදී අන්න යාගේ හිත සංසිඳිලා නුවණකටත් යොමු වෙලා අන්න ඉවසීමක් ඇති වෙනවා බලහත්කාරයෙන් මම මැදිහත් වෙලා කරන ඉවසීමකට වඩා සත්‍ය දැකීමත් එක්ක ඒහා ප්‍රතික්‍රියාවක් දැක්වීමේ බාහිර බොහෝ අභ්‍යන්තරව අවශ්‍යතාවයේ නැති වෙලා ආසුර ප්‍රහාණ වැඩපිළිවෙලකට යොමු වෙනවා. ඉතින් ඒ ආකාරයෙන් තමයි අදිවාසනා පහතබ්බා ඉවසීමෙන් ආසුර ප්‍රහාණය වෙන්නේ. එහෙම නැතුව නිකන් ඉවසීමෙන් නෙමෙයි. ත්‍රිවත් සරණ. අවසරයි ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරේ මේ මේ පටිච්චසමුප්පාදය මුල් කරගෙන යෝනිස යෝනිසෝ මනසිකාර්ය කරන හැටිනේ දැන් එතකොට හැබැයි මේ ප්‍රතිසේවනා පහතබ්බා භාවිතා කිරීමෙන් ආශ්‍රව ප්‍රහාණය කරන තැනයි පරිවර්ජනා පහතබ්බා මේ මගහැරීමෙන් ආශ්‍රව පහ කරන තැනයි එතෙන්දී ස්වාමීන් වහන්සේ එතෙන් පුළුවන් ද මේ විදිහට මේ සමුදේ බැඳීමෙන් කරන්නේ එහෙම නැත්නම් එතෙන්දී මේ නුවණින් මේක යෝග්‍යද කියලා බලන එකද කරන්නේ? එතන වෙනසක් තියෙනවද කියලා මට දැනගන්න ඕන සමහරවිට. තිරුවන් සරණයි. දැන් සමහර කාරණා දිනන අවස්ථාවට අදාළවයි විග්‍රහ කරගන්න. එහෙනම් අපි හිතමු සමහර දේවල් එහෙම උනත් අපිට කතා කරන්න වෙනවා සංවර සංවර පහතාව. මොකද හැම එකක්ම සංවරයේ නමුත් අපට මේ අවස්ථාවේ ගෝචර වෙන කාරණාව. දැන් අපි හිතමු පරිභෝග කරනකොට සිව්පසේ පරිභෝග කරන තැනදී අපි ආහාර ගැන වලමු කතා කරලා එතකොට එනම් එතන දිව කියන කාරණාව තියෙනවානේ. ඒතකොට දිව කියන කාරණාවට නම් අපි අවධානය යොමු කරේ එතන අපට සංවරාපහතබ්බා කියන කාරණාව තමයි යොමු වෙන්නේ. මොකද සංවරයට තමයි දිව අදාළ වෙන්නේ. දැන් අපට පරිභෝග කරනකොට දැන් මේවා බුදුරණවහන්සේ ඒ ආකාරයට පැහැදිලි කරේ අපට අවස්ථානුකූලව ඒකට යොමු වීම පිණිස නැතුව දැන් මේක මොකද්ද මේක මොකද්ද කියලා හොයන එකට නෙමෙයි අපට ඒ අවස්ථාවේ කෙලෙස් එන්නේ නැති වෙන්න නැත්නම් ආශ්‍රව දුරු වෙන විදිහට ඒකට මුහුණ දෙන්නේ කොහොමද කියන කාරණාව ප්‍රායෝගික ජීවිතයේදී එතකොට භාවිතා කරනකොට පරිශේවනය කරනකොට දැන් ආහාර ගන්නකොට අපට ආහාර ගැනීමේදී ඒ ආහාර දැන් එතන කියනවා නේව දවායන මදායන මණ්ඩනායන විභූෂණය වශයෙන් වචන ටිකක් විග්‍රහ කරනවානේ. දැන් රස තෘෂ්ණාව කියනකොට අපිට දිවට කෙනීමම කරොත් අපට ඒ අවස්ථාවේ සංවරයෙන් තියෙන්නේ. හැබැයි අපි මේ ආහාර ගන්නේ එතන හිතවිල්ලකින් නම් අපි ගොඩක් වෙලාවට හිතන එකක් නේ කරන්නේ. ආ දැන් මාකට මදේ මේ අඟ හදා ගන්න නෙමෙයි ක්‍රීඩා කරන්න නෙමෙයි කියලා අපි හිතනවා. එතකොට ඒකත් අපට යම් කිසි විදිහේ සංවරයක් තියෙනවා. හැබැයි ආශ්‍රෝෂය වෙන්නේ. එතන මානසිකාර කලියුත් සහ මානසිකාර නොකලියුත් කියනකොට එයාට දැන් ආහාර ගැනීම දිව ගැන ගොඩක් හිතන්නේ නැහැ. ආහාර ගැනීම සම්බන්ධයෙන් මේ ආහාර ගන්නේ කුමකටද කියලා නුවණ එතෙන් යොමු කරාම මේ ආහාරයේ කෘත්‍ය ආහාරය කුමක් සඳහාද? මොකද එයාගේ නුවණ එනවා. එයාට නුවණ යොමු වෙනවා. ඒ නුවණින් යුක්තව තියෙන පරිභෝගය කරන තැනදී මේක කුමකටද පරිභෝග කරන්න කියලා. එතකොට අපි හිතමු ඒක අපි දිව සංවර කරගන්න යමු වෙනවනම් එතකොට අන්න සංවරයට යමු වෙන පැත්තකට යමු වෙනවා. ඒ දිවත් එක්ක ඇලිලා යන තැනදී. ඊට පස්සේ අපි හිතමු ඒක තවත් සත්‍ය දකින්න යමු වෙනවනම් බොජ්ජංග වැඩෙනවනම් එතන අන්න භාවනාව වශයෙන් ආශ්‍රව ප්‍රහාණයන මාර්ගයට යමු වෙනවා. මොකද දැන් සංවරය කියනකොට අසකරණාසීවකයි මනසමනේ කතා කරනවානේ. දැන් භාවනාව ප්‍රහාණය කරන ආශ්‍රව කතා කරනකොට බොජ්ජංග ධර්ම කතා කරන තියෙන ඔය හයත් තුලින් සත්‍ය දකිනකොට ගොඩනැගිච්ච බොජ්ජංග ධර්ම. එතකොට එහෙනම් අපිට මේ අවස්ථානුකූලව අපි අපිට මේ කුමක් කුමක්ද මෙතනින් විය යුත්තේ කියන එක කොහොමද අපිට මෙතන අපි අපි දැන් ගෝචර වෙන්නේ අපි දැන් මේක හා එකතු වෙලා තියෙන්නේ කොහොමද අපි සම්බන්ධය තියෙන්නේ මෙන්න මේකත් එක්ක අපේ ජීවිත පැවැත්ම දැන් අපිට හිතමු එවිලේ අපිට දිවට දැඩි ඇල්මක් නම් තියෙන්නේ අපට අන්න සංවරයත් එක්ක ඒ මේ පැත්ත තමයි යොමු වෙන්න තියෙන්නේ. ඒකට පරිභෝග කරන පැත්ත පරිභෝගය ගැන කතා කරනකොට අන්න පරිභෝගයේ මෙන්න මේ සඳහා පරිභෝග වෙන්නේ කියලා නුවණින් යුක්තව දැන ගැනීමක් තියෙනවා. සම්පූර්ණයෙන්ම මෙතන මේ කතා කරන අනිත් ප්‍රහාණි වෙච්ච කරුණු ඒ එකක් හැටියට කතා කරාම සම්පූර්ණ හේතුඵල විමසලා සත්‍ය දකින්නවා කියන එකම නෙමෙයි. මොකද හේතුඵල විමසලා සත්‍ය දකින්නම්කො චිතෙන් දාන්නේ භාවනාව තමයි යොදන්න වෙන්නේ. හැබැයි අපි ඒක එක්ක ජීවිතය ගත කරනකොට ඒ අවස්ථානුකූලව අපට පැවැත්මක් තියෙනවා. මේ පැවැත්මේදී අපි ඉස්සල්ලාම එකට මුහුණ දෙන්න යොමු වෙන අවස්ථාවක් තියෙනවා. කෙනෙකුට පුළුවන් පටිසේවණය කරන තැනදී ඉස්සල්ලාම පටිසේවණය කරන ආකාරය තේරුම් අරගෙන ඒකට යොමු වෙලා ඊළඟට ඒක තවත් ඉස්සරහට යනකොට දිව සමහරලාවට හම්බුනහම දිව සංවර කිරීමකට යමු වෙලා. ඊළඟට තවත් ඒක ඉස්සරහට යනකොට මේකේ හේතුප්‍රත්‍ය හොඳටම තේරෙන තැනදී අන්න බොජ්ජංගේ වැඩුණාට පස්සේ භාවනාවකට ඒක යමු වෙලා. විමුක්තිය කරා යමු වෙන්න කෙනෙකුට පුළුවන්කම තියෙනවා. නමුත් අපට මේ ජීවිතේ පැවැත්මේදී අපට මුහුණ දෙන්න තියෙන අපට ලැබෙන ඒ කාරණාවට යොමු යුතු ආකාරයක් තියෙනවා. මගහැරීමෙන් ප්‍රහාණය කරන තැනදී අපිට ඉස්සෙල්ලාම ඕන ප්‍රශ්නයක් අපි හිතමු අපිට පාප මිත්‍යයන් සේවනය කරන්න. නැත්නම් අපිට මොන හරි නපුරු සත්තු මොන හරි එකක් එකකට යමු වෙන අවස්ථාවක් නැත්නම් වෙන විසම් පරිසරයකට යමු වෙන්නේ. මේ වගේ අවස්ථාවකදී අපි ඉස්සෙල්ලාම හේතුඵල ධමයකට දානවා නෙමෙයි. මොකද හේතුඵල ධමයකට දාන්න එකපාරට බෑනේ. එතකොට මේ අවස්ථානකෝල අපට අන්න ඒ ඒකට මුහුණ දෙන්න ඕන ආකාරය මෙනෙහි කළ යුත්තේ සහ මෙනෙහි නොකළ යුත්තේ කියන කාරණාවත් එක්ක දැනගෙන ඒක මගහරින්නට ඕනේ. ඔන්න මගහරිනකොට දැන් අපි හිතමු බය තැති ගැනීමෙන් මගහරනකොට කෙලෙස් ඇති වෙනව මිසක් කෙලෙස් නැති වෙන්නේ නැහැ. අපි හිතමු දැන් සතෙක් දෂ්ට කරා කියලා, කයට වේදනාව නැත්නම් සතෙක් ගැහුවා කියලා. ඒ අවස්ථාවේදී එයාට තියෙන්නේ කයට දැනෙන පහසක් එක්ක සංවරයෙන් ප්‍රහාණය කිරීමට යන්නේ. හැබැයි ඒ අවස්ථාවට මුහුණ දෙන්න යනකොට අන්න ඒක අයින් කරන්න. ඒක මගහරින්න. ඒක ඉක්මවන්න. ඒක මගහරින්න ඉක්මවන්න යමු වෙන ප්‍රතිපදාවක්. එතනදී එයා ඒකට යමු වෙනකොට එයා තුලින් නුවණක් එනවා මට මේ කාරණාව කරනකොට නැත්නම් මේකට යමු වෙනකොට මෙන්න මේ වගේ වැඩ පිළිලක් තියෙන්නේ. මෙතන ඇත්තට මට කොපිටම කරදරයක් ප්‍රශ්නයක්. ඒ කියන්නේ ගැටීමත් එක්කනේ. ඔය මගේ හැරීමේ ප්‍රහාණය කරන්න තියෙන ගොඩක් ඒවාගේ තියෙන අපට කරදර වෙන නිසා. එතකොට ඒකට ඇලීමට වඩා ගැටීම පැත්තට යමු වෙන්න. එතකොට නම් මේ ගැටීමකට යමු වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඒක ඉඩ දෙන්නේ නැත්තේ එයා තුලින් නුවණින් එයා තේරුම් ගන්නවා මේකට යමු වීමේදී මා තුල මේ වගේ ප්‍රශ්නයක් යමු වෙනවා. එතකොට දැන් මෙතන එහෙනම් තියෙන්නේ මම කියන පදනමක් එක යමු වෙලා මේ ආලෝක එකතු වෙන්නේ කියලා අර ඒකට අදාළ කාරණාවක් කල්පනා කරනවා. ඒ කල්පනා කිරීමත් එක්ක ඒක මඟ හරිනවා. ඒකට යමු වුණාට පස්සේ මහරලාවට ඔන්න වෙන කාරණාවක් එක තමයි යොමු වෙන්න තියෙන්නේ. තවත් ඉදිරියට යනකොට භාවනාවත් එක්ක යොමු වෙන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා අර ඒ අවස්ථානුකූලව ඒකට මුහුණ දෙන ආකාරය. එහෙම නැතුව එතන සියල්ලක්ම බෙදලා බලලා පටිච්චසමුප්පාදයේ පැවැත්මක් කියන කාරණාව නෙමෙයි. එහෙම කතා කරොත් අපට එකක් කතා කරන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. දර්ශනීය වුණා, භාවනා වුණා. එතකොට ඔක්කොම වෙනවා. නමුත් අපේ ජීවිත පැවැත්මේදී අපි එදිනෙදා එතෙන්ද මුහුණ දෙන, මේ අවස්ථාවේ මූලිකව මුහුණ දෙන කාරණාව තමයි ඒ එකින් එකේ විග්‍රහ කරලා තියෙන්නේ. ඒ නිසා සංවරය ඊළඟට භාවිතය ඊළඟට පරිවර්ජනය ඊළඟට විනෝදනය විනෝදනය කියන එකෙත් නේ විනෝදනය කියන කාරණා අපට පුළුවන් වුණා මනන්ත පටිච්ච ධම්මේ උපපදිත මනෝවිඤ්ඤාණං කියලා බලනකොට සංවරයට යොමු වෙනවා සංවරයට යොමු වුණාට පස්සේ යන්න භාවනාවට යොමු වෙනවා නමුත් අපට පාට රාගයක් එනකොට එක පාට තරහ එනකොට අපි මනන්ට මනංච පටිච්ච ධම්මේජ කියලා ඉමසන්නට කලින් අපිට තියෙනවා මෙන්න මේක ඉස්සල්ලාම ඒකේ තියෙන වැරද්ද නැත්නම් ඒක ඒක ගොඩනැගුණේ ඇයි කියලා අපිට අපේ තියෙන යම් මානසිකාරයක් තියෙනවා යම් කෝණයක් තියෙනවා අන්න ඒක ඉදිරියට දාගෙන ඒක අයින් කරන්න දුරු කරන්න ඊට පස්සේ යන්න ඒකත් එක්ක අහපව තියෙනවා මේක ඔන්න සංවර කරන තැන කතා කරනකොට මේක නෝනින් ඉවසන්න මේක කොහොමද මේ මනසත් එක්ක මේක ඇති වුනේ කියලා තවත් ඉදිරියට යනකොට බොජ්ජංගේ වැඩිලා බොජ්ජංගත් එක්කන්න භාවනා වශයෙන් ඒක ප්‍රහාණය වෙනවා. ඉතින් ඒක නිසා අපි බලන්න ඕනේ අවස්ථානුකූල අපට යෙදෙන කාරණාවත් එක්ක එතන කොහොමද ගොඩ නැගෙන්නේ කියලා. එහෙම නැත්නම් අපට ඒකාන්තයෙන් මේ සියල්ලක්ම මේ පටිච්චසමුපාදයේ මේ හේතු ප්‍රත්‍ය වශයෙන් මෙහි මට ගන්නයි කියලා සම්පූර්ණයෙන් දකිනකොට අපි භාවනාවත් එක්කම තමයි ඔක්කොම යන්නේ ඊට පස්සේ. අර මූලිකව මුණ දෙන කාරණාව බලන එක තමයි ඒ ඒ ආශ්‍ර ප්‍රහාණ වෙන ආකාරයට බුදුරණවහන්සේ පෙන්වා දෙලා තියෙන්නේ. මොකද ඒ විදිහට මූලික තැනට යොමු වෙනකොටත් යම් පමණකට මේ ආශ්‍රය දුරු වෙනව නෙමෙයි සම්පූර්ණේ. යම් පමණකට දැන් අපි පුංචි උදාහරණයක් මම කියන්නම් අපි දැන් සමතයක් වඩන්න යමු වුණාම ඒ සමතයේදී එකපාරට ඉඳගෙන භාවනා කරන එක කොච්චර අමාරුද? අපිට ප්‍රායෝගික ජීවිතයේ මුහුණ දෙන අවස්ථාවක් එක අපි සිහිය ඒකට යොමු කරගෙන අපට ඒකට ඒ ඒ අවස්ථානුකූලව ඇදිලා යන ගතිය දුරු කරගෙන යම් සංවරයක් කරගන්න පුළුවන් නම් අපට අර භාවනාවදී සම්පූර්ණ සමතේ වඩා ගන්න හරි පහසුවක් තියෙනවා. ඒ වගේම තමයි මේ අවබෝධයක් කරා යන තැනදී අපේ ජීවිතයේ හැම මොහොතකම ඔය ඔතන පෙන්නපු සියලු දේවල් අවබෝධයකට යොමු වෙන ආකාරයනේ. ඒ කියන්නේ මේ අපේ ජීවිත පැවැත්මේදී අවබෝධය යොමු වෙන ආකාරයනේ. එහෙනම් අපේ ජීවිත පැවැත්ම හැම තැනකදී අපට මුහුණ දෙන්න ලැබෙන කාරණාවේදී ඒ අවස්ථාවට මුහුණ දෙච්ච තැනදී ඒකට කොහොමද මුහුණ දෙන්නේ? අන්න ඒක තමයි අපි තේරුම් ගන්නට ඕන නැත්තේ. හැබැයි එතනදී අපි ලොකු ගැඹුරු විදිහට මානසිකාරයක් නැත්නම් ලොකු ගැඹුරු විදිහට අවබෝධ මේ මේ ප්‍රායෝගිකත්වයට යනවා නම් අපි ඊට පස්සේ වෙන පැත්තකට ඉදිරියට ගොඩක් යනවා. නමුත් මේ අවස්ථානුකූලව අපට අන්න මග හරිනකොට ඒ මග හැරීමට යොමු වෙන්න තියෙන අපේ දන්න නුවණක් පාදක කරගෙන. ඒ නුවණ පාදක කරගන්නකොට අන්න ආශ්‍රවයන්ගේ වර්ධනයක් නෙමෙයි තියෙන්නේ. ඒක මුල් කරගෙන එන්න දින ආශ්‍රවේ දුරු වීමක් තියෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මේ සංඝාත දස්සනා පහක් අබ්බා කියලා ඒ අවස්ථාවේදී සංඝාත දැන් අපිට දැනගන්න අවශ්‍ය ඉස්ලාම දැන් සත්‍ය ඥානෙට එන්නේ කියන්නේ සංඝාත. එහෙම වුණාම ඒකට අපි අසත රූප අසත සම්පත රූපයක් શબ્දයක් තනක ඇහෙනකොට දැන් රූපයෙන් අපිට ඉස්සලාව දැනගන්න හම්බෙන්නේ දැන් ප්‍රතිසම්පාදයේ අංග 12ම සමන්විත නිසා වේදනා පත්‍ය තණ්හා. ඒකට අපිට එතනදී මූලික වශයෙන්ම මූලික අවස්ථාව හැටියට අපිට එන්නේ වේදනාවේ රූප සංස්පස්ස සා වේදනා. තණ්හාවට එන්නේ රූප සංහාවයි. සම්මාන්ත එතකොට ඔතන අපිට ගෝචර වෙන්නේ නැහැ මේ සාමාන්‍ය අපිට අවසානයේ ප්‍රත්‍යක්ෂන අපිට සාමාන්‍ය අවිද්‍යාව සහගතව කරනකොට අපිට සැප සහ දුක වගේ වේදනාවක් තමයි දැනෙන උපාදිකම් කියන්නේ. ඉතින් සාමාන්‍යයෙන් උත්තර පොට්ටක් පැහැදිලි කරලා දෙනවාද වාදයේ දේශනාවකුත් අහුව මට ඒක තාම තේරුන්නේ මේ ඒ කියන්නේ කොහොමද ඔතන ඇතුළු වෙන්නේ කියලා සම්මත. ඒක තමයි. තෙරුවන් සරණයි. සත්‍ය ඥානය තමයි දර්ශනා පහතබ්බා එක්ක සිදු වෙන්නේ. ඒ කියන්නේ මේක සත්‍ය බව මොකද දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන ආර්ය සත්‍ය නුවණින් ඉමසන. එතකොට මේක සත්‍ය බව හම්බෙන්නේ. දැන් මෙතනදී අපි බුදුරණවහන්සේ පෙන්ලා තියෙනවා සම්මාදිට්ඨි සූත්‍රය ඊළඟට ඥානතු සූත්‍රය, කෝසම්බි සූත්‍රය ආදී දේශනා ගණනාවකදීම දෙක දෙක අරන් නුවණින් ඉමසන හැටි. එතකොට ඒ අපට ගෝචර දෙකක්. අපි හිතමු අපිට හම්බුනේ ಜಾති ප්‍රතින් ජරා මරණ කියන එක නම් අපි ජරා මරණ හොයන්න ඔන්න පෙළඹෙනවා. ಜಾතිය හොයන්න බැලනකොට භවපත්තින් ಜಾතිය කියන එකට යමු වෙනවා. එතකොට වේදනාපත්තින් තණ්හාව කියනකොට ඔන්න අපි ඒකට යමු වෙනවා. මෙන්න මේ විදිහට දැන් අපි තුන් ගොඩක් අයට ස්පර්ශපත්තින් වේදනාව සමහර අයට ආයතනපත්තින් ස්පර්ශ සමහර අය නාම රූප විඥාන දැන් මේ අපට තේරිච්ච අපි දැන් අහු වෙන තැන. අපට තේරෙන තැන. එතකොට එතනදී අපට තේරෙන්නේ වේදනාව කියනකොට සැප දුක අදුක්කම සුඛ වේදනා. මොකද අපි පුජ්‍යලත්වයට හම්බෙන මෙන්න මේවා තමයි අපි දැන් විමසන්න යොමු වෙන්නේ. එතකොට මේ කෝණේ දැන් හම්බුනේ කාටද? මට හම්බෙච්ච තැනක්. මට තේරිච්ච දෙයක්. දැන් මට තේරිච්ච දේ ඔස්සේ මම විමසන්න පෙළඹෙනවා. මේක විමසන්න පෙළඹෙන තැනදී අපට හම්බ වෙන්නට ඕනේ හැම කාරණාවකදීම මෙන්න මේ සකස් වෙච්ච දෙයක් මේක ඇත්තටම සකස් වීමක් එක ගොඩනැගිච්ච දෙයක්. දැන් සබ්බේ සංඛාරා අනිච්චා කියලානේ විග්‍රහ කරන්නේ. පඤ්ඤාවෙන් දකින්න තියෙන්නේ. දා පඤ්ඤායි පස්සතිනේ. එතකොට ප්‍රඥාවෙන් දකින්න තියෙන්නේ මානසින් කල්පනා කරලා නෙමෙයි ඇහැට පෙන්ලා නෙමෙයි දකින්න තියෙන ප්‍රඥාව. එහෙනම් ප්‍රඥාව ලැබෙන්නට ඕන. ඒකට තමයි මේ කාරණාව තියෙන්නේ නුවණින් ඉවසන්නේ. එතකොට මෙතෙන් අපි යමු වෙනකොට ප්‍රඥාවෙන් දකින්නේ අනිත්‍ය දකින්න තියෙන සංස්කාරයක. එහෙනම් අනිත්‍ය සංස්කාරයක දකින්න නම් සංස්කාරයයි තේරුම් ගන්න තියෙන්නේ. එහෙනම් සංස්කාරය මොකද්ද කියලා තේරෙන්නට ඕනේ. එතකොට අපිට එහෙනම් හම්බ වෙන්නට ඕනේ අපි මේ තේරුම් ගත්ත ඉමසන්න පෙළඹෙන මේ හැම එකක්ම සකස් වෙච්ච දේවල් බව. සකස් වෙච්ච දේවල් බව තේරුම් අරගෙන ඉමසන්න තියෙන්නේ. දැන් අපි හිතමු දැන් වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාව අපි පටිච්චසමුප්පාදයේ දන්න න්‍යාය. ඒ කියන්නේ චක්කු සම්පස්සජ ආදී වේදනා ප්‍රතිකරණ රූප තණ්හාදී තණ්හා ටික. ඊළඟට ආර්ය සත්‍ය විග්‍රහ කරනකොට අපට මූලිකව හම්බෙන්නේ අපට ගෝචර සැප දුක අදුක්කම සුඛ කියන වේදනාවට ප්‍රත්‍ය තණ්හාව කියලා. කාම භවයි භව තණ්හාව. දැන් අතන චක්කු සම්පස්සජාති වේදනාව නිසා තණ්හාව. මෙතන තණ්හාව නිසා සැප දුක අදුක්කම සුඛ ආදී වේදනා. එතකොට එතන එහෙනම් පරයය දෙකක් විග්‍රහ වෙනවා. වේදනාව නිසා තණ්හාවක් හම්බ වෙනවා ආර්ය සත්‍යයේදී කාමභයව තණ්හා එක්ක පංචීපාස්කන්ධ දුක විග්‍රහ කරනකොට එතන වේදනාව සැප දුක දුක්ඛම සුඛ වශයෙන්ුත් ඒකට ආවේ පටිච්ච සමුප්පාද ධර්මයේ සත්‍ය නොදකපු නිසා. එතකොට එතන තියෙනවා පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය නොදකීම. මේක නිසා මොකද වෙන්නේ? අපට හම්බ වෙනවා ඇහැට කනට නාසයට දිවට කයට මනට පෙනෙන්න, ඇහෙන්න, දැනෙන්න, දැනගන්න දෙයක් හම්බ වෙනවා. දෙයක් හම්බ වෙනවා සත්‍ය දකිපු නැති නිසා. ඔන්න දෙයක් හම්බුණා. එතකොට මේ හම්බෙච්ච දේ ලැබුණේ මට මොකද අපිට දෙයක් විග්‍රහ වෙනවනම් ඒ විග්‍රහ වීමට ඒක තේරුම් ගැනීමට ඒ මොනවා හෝ දෙයක් අපි මේ ලෝකේ ඇහැට පේන මොනවා හෝ දෙයක් වර්ණ සටහනක් හරි සද්ද රූපයක් හරි මොනවා හෝ දෙයක් තේරුම් ගන්න තේරුම් ගැනීමට යොමු වෙච්ච කෙනෙක් තියෙනවා. ඒ මම. එතකොට ඒ නිසා මට මේක තේරුම් ගන්න අන්න රූප සම්පස්සයක් නැත්නම් සද්ද ගාන්ධ මෙන්න මේ මේක මුල් කරගෙන මගේ කෝණේ මට සැප දුක දුක්කම සුඛ වෙන විදිහට කාම භව විභව. එතකොට භව තණ්හාවකට යොමු වෙලා කොහොමත්ම තියෙනවා. කාමයන් ඔස්සේ නම් කාමයන් ඔස්සේ තියෙනවා. සමහර ලාවට රූප රූප ආදී දේවල් ඔස්සේ තියෙන්න පුළුවන්. අන්න මම වැඩිහත් වෙලා ඒකට යමු වුණාට පස්සේ අන්න සැප දුක අදුක්කම සුඛ සාමිස නිරාමිස ඕන විදිහකට ලැබෙනවා. එතකොට එහෙනම් මේ සාමිස නිර්ාමිස කියන මෙන්න මේ මොනවා හෝ සැප දුක් අදුක්කම සුඛයක් අපට ප්‍රත්‍ය වෙන්න හේතු වෙච්ච කාරණාව තමයි මම මැදිහත් වෙලා කරපු තණ්හාව. කාමභාවි භව තණ්හාවත් එක්ක මම මැදිහත් වෙලා. එතකොට මොකද මට දෙයක් ලැබිලා තියෙනවා ලැබිච්ච දේ මොකද්ද කියන කාරණාවත් එක්ක තණ්හා කිරීමක් තියෙන්නේ. මේක අපි තේරුම් ගන්න නුවණින් විමසනකොට අපට හම්බ වෙන්නේ වේදනාවට ප්‍රති තණ්හාව හැටියට. මොකද කාම භව විභව කියන තණ්හා දුක දුක්ඛ සමුදයට හේතුව තණ්හාවනේ. කාම භව තණ්හ. එතකොට අපට සැප දුක අදුක්කම කියන සැප දුක අදුක්කම සුඛ කියලා වේදනාවක් ආවොත් ඒකට ප්‍රත්‍ය තණ්හාව. දැන් අර භද්දක ගාමිණීගේ බුදුරණවහන්සේ අහන්නේ ඔබගේ දරුවට මොනවද කරදරයක් වුණොත් දුක හට ගන්නව නේද? ඔව් දුක හට ගන්නවා. ඇයි දරුවට තණ්හාව? ඒක තණ්හාව නිසා ඒක හම්බුනේ. එතකොට අපට හම්බුන්නේ අර මට මැදිහත් වෙලා මම කරගත්ත දෙයක් එක්ක තණ්හාව. මෙන්න මේක දැන් අපි තේරුම් ගන්නට ඕනේ ධර්මයත් එක්ක. මොකද ධර්ම ශ්‍රවණයනේ මේකට පදනම වෙන්නේ. යෝනිසෝ මනසිකාරය කරන්නේ. මේ ධර්ම ශ්‍රවණයත් එක්ක ඔන්න අපි දැන් දුක මනසිකාර කරනවා. දැන් දර්ශන පහතක් බව විග්‍රහ කරන්නේ හිම දුක මනසිකාර කරනවා. දුක් සමුදය මනසිකාර කරනවා. මේකේ හේතුව හොයනවා. එතකොට මේකේ හේතුව හොයාගෙන යන තැනදී අපට මූලිකවම මේ තණ්හාපත්‍ය කියන කාරණාව හම්බ වෙනවා. මොකද අපි හැමෝටම ඒක තමයි මූලික ගෝචර දේ. ඊට පස්සේ බුදුරණවහන්සේ පෙන්නපු න්‍යායක් තියෙනවා මේක මෙන්න මේ ආකාරයෙන් හැදෙන බව. අන්න එතනදී අපට ආයි ඉමසන්න මෙනෙහි කරන්න යොමු වෙනකොට මේ පටිච්ච සමුප්පාද ධර්මයේ තුල විග්‍රහ කරලා පෙන්නපු උපනිෂ සූත්‍රයේ පැහැදිලි කරලා පෙන්වන ලස්සනට ඒක මෙන්න මේක ගොඩ නැගෙන නැත්තම් මේ ඇති කල්ලි මේ වෙයි කියන න්‍යායට අදාළව මේ සංස්කාර තමයි දුක කියන කාරණාවට ප්‍රතිජාතිය කියලා වේ ජාතියත් මෙය දුකත් මෙය. එතකොට ජාතිය අසතියෙන් දුක අසති වෙනව නැහොති වෙනව නම් ජාතිය අසති වෙන්න ජාතිය සති බව හොයාගන්නට වෙනවා. අන්න බලන්න යා ක්‍රමානුකූලව යොමු වෙනවා කුමකටද විමසීමකට. ඒ කියන්නේ තමන්ට ගෝචර වෙච්ච තමන්ට ලැබිච්ච කාරණාව දුක මෙනෙහි කිරීමට දුක්ඛ සමුදය මෙනෙහි කිරීම. එතකොට තමයි නිරෝධියකුත් හම් වෙනවා. නිරෝධයම මෙනෙහි කරනවනේ. නිරෝධය හම් වෙන මාර්ගයත් මෙනෙහි කරනවා. එහෙනම් නිරෝධය හම්බ වෙන්නට ඕනේ. නිරෝධය හම්බ වෙන්නට අසති භවය හම්බ වෙන්නට ඕනේ. අසති භව හම්බ වෙන්නතෝ නහෝති හම්බෙන්නේ නැහැ. අසති භව හම්බෙන්න අසති වෙන්නේ ಜಾති අසති වෙන්නේ ಜಾතිය සති වෙච්ච හේතු දුරු වුණාම. එහෙනම් ඒකත් හේතු හොයන්නට වෙනවා. මෙන්න මේ විදිහට හොයාගෙන යනකොට යනකොට යාට සම්පූර්ණ පටිච්චසමුප්පාද මේ ප්‍රත්‍ය ටික අර මම මානසිකාර කරන්න මම මානසිකාර කරන්න යමු වෙන එක මොකක් හරි වෙන්න පුළුවන් ඕන දෙයක් වෙන්න පුළුවන් හැබැයි අන්න මේ පටිච්චසමුප්පාද න්‍යාය හරියටම දැක්කට පස්සේ මේ ප්‍රත්‍ය ආකාරයෙන් එයාට මේ අනිත්‍ය බව දුක් බව අනාත්ම බව මෙන්න මේ ලක්ෂණ තුනම හම්බ වෙනවා මෙතන මේ හේතුවකින් උපන්න දෙයක් තියෙන්නේ හේතුවෙන් උපන් ඵලයක් තියෙන්නේ අන්න ඒ නිසා ස්ථිර නැති බව හම්බ වෙනවා හේතුව හැටියට මේ හැම හේතුවකම අසති බව හම්බවීමත් එක තමයි හරියට මේ හේතුව හම්බ වෙන්නේ. අසති බව හම්බුනේ නැතිනම් හරියට යට හම්බෙලා නැහැ. අසති බව හම්බෙන්න දුක්ඛ නිරෝධය තේරුම් ගන්නට නම් අනිවාර්යෙන් අවිද්‍යාව දක්වාම යාට හම්බෙන්නට ඕන. එතන තමයි හරියටම අසති බව යාට තේරෙන්නේ. මොකද අඥානීය කම තමයි මේ හැම එකටම සති වෙන්න ඇති වෙන්න හේතු වෙන්නේ. අඥානකමින් මේක ඇති වෙන බව හම් වෙන තැනදීම එයාට ලැබෙනවා. දැන් ඇති වෙන්නේ ඥානය. එහෙනම් ආයේ එකට අසති බවක් හොයන්න දෙයක් නැහැ. ඒක සති වෙන්නේ කොහොමද කියලා හොයන්න දෙයක් නැහැ. අන්න එයා තුළ සාක්ෂාත් වෙනක නිරෝධේ සාක්ෂාත් වෙනවා කියන්නේ. අන්න සාක්ෂාත් වෙන වැඩ පිළිවෙලා නිරෝධය කියන්නේ. අන්න නිරෝධය යාට හම්බ වෙනවා. ආයෙ මෙනෙහි කරන්න දෙයක් නැහැ. නිරෝධය හම්බ වෙනවා. එතකොට මෙන්න මේ දේ හම්බ වෙන්නට ඕන තැනදී එයාට මේ මම කියන කාරණා මෙතන අසත්‍යයි. ඒක දැන් මගේ මගේ මනසින් අපි කරන්නේ මානසිකාරණ ඉතන මම මැදිහත් වෙලා කරන්නේ. නමුත් මෙතන මේ කියපු කාරණාව සද්ධාරුචනසු ආකාර පරිතක දිටිනිඥානකන්ති ඉක්ම වෙලා තමන්ගේ කෝණයේ ඉක්මවපු දෙයක් හම්බ වෙන හැබැයි ඒක විග්‍රහ කරන්න වෙන්නේ අපි දන්න කෝණකින්. දැන් අර කෙන්සුකෝම සූත්‍රය අහනවනේ එක එක්කෙනාගේ දර්ශන සවිසුද්ධ වෙන්නේ කොහොමද කියලා. එතකොට මේ එක එක්කෙනාට අදාළ කෝණේ කියන්නේ. මොකද තමන් යමු වුණේ තමන්ට පණවන්න පුළුවන් තමන් යමු වෙච්ච තැනින්. අන්න ඒක විග්‍රහ කරලා පෙන්නනවා. තවත් එයාට විග්‍රහ කරනවනේ බුදුරණවහන්සේ පෙන්නපු වචන ටික හැර වෙන දෙයක් විග්‍රහ කරන්න බැහැ. මොකද එයාට විග්‍රහ කරලා පෙන්නන්න පුළුවන් මෙතන අවිද්‍යාව, සංඛාර, විඥාන, නාම රූප, සලආයතන, පස්ස වේදනා, තණ්හා උපාදාන, රෝහජාර ජරා මරණ කියන මෙන්න මේ කාරණා ටික තමයි විග්‍රහ කරලා පෙන්නන්න පුළුවන්. එතනින් එහා දෙයක් විග්‍රහ කරොත් ඒක ආයේ අපි අපේ කෝණයකට තමයි අපි දාගන්නේ. ඒ කියන්නේ දැන් අපට තේරිච්ච කෝණයකින් අපි ඒක දාගත්තේ. දැන් බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් යුක්ත නිසා බුදුරන් වහන්සේ මේක තේරුම් ගැනීම පිණිස ඒතෙන්ද වඩා එහා දෙයක් දෘෂ්ටියකට නොයනවන කෙනෙක් දෙනවා. නමුත් දෘෂ්ටියකට යන නිසා තමයි බුදුරන් වහන්සේට එතෙන් දිහා යමක් දීමට හැකියාව තිබුණ නැත්තේ. අපිට දෙන්න කිව්වොත් අපි යන්නේ ආයෙ දෘෂ්ටියකට යනවා. එහෙමනම් අපට අනිවාර්යෙන් අපි මෙනෙහි කරන ඒ කෝණය අපි හැම වෙලෙම බලන්න ඕනේ අපි දන්නේ අපේ කෝණේ. දැන් ඔය ඔය ප්‍රශ්නයත් එක්ක අපිට තියෙනවා කල යුත්තේ වැඩි. අපට උත්තරේ හම්බ වුණා නම් ඒ උත්තරේ අපේ කෝණේක නම් වැරදි. අපට තේරිච්ච කෝණේක නම්. අපට උත්තරේ හම්බ වුණා නම් ඒ හම්බ වෙන උත්තරේ ඔය බුදුරණවහන්සේ දුන්න වචන ටික විතරයි. වෙන දෙයක් විග්‍රහ කරන්න බෑ. එතකොට අපට උත්තරේ හරියටම හම්බ වෙලා තියෙනවා. එමේ මේ උත්තරේ නම් හම්බ වුණේ අපේ රාමුව ඉක්ම වෙලා අර වචන ටික දෙලින් ඉස්මතු කරලා පෙන්නපු අර්ථය ලැබිලා. ඒක තමයි උත්තරේ වෙන්නේ. දැන් අර චබ්බිසෝදන සූත්‍රය පැහැදිලි කරන රහතන් වහන්සේ ගැන අහනකොට ඒ රහතන් වහන්සේ දෙන උත්තර වෙන එකක්වත් එක උත්තරයක්වත් අලුත් අර්ථකථනයක් වෙන්න බෑ. ඒ වචන ටිකම අර්ථකථනයි. මොකද ඉතින් එහා දෙයක් දෙන්න බෑ. එහෙනම් අපට ඔය විදිහේ දෙයක් අපට හම්බුනහම ඒ ධර්මයේ ඇසීම තුලම දැන් අපට ලැබිලා තියෙන යමක්. මොකද්ද ලැබුණේ? අපට ලැබිලා තියෙනවා අපි තුලින් නුවණින් ඉවසන්න දෙයක්. දැන් අපි හැම වෙලෙම කැමැත්තක් තියෙන අපි හැමෝගෙම ජීවිතයේදී අපිට ඒ කාරණාව දැන් හරියටම තේරෙන්නට ඕනේ කියලා. එතකොට දැන් හරියටම තේරෙනවා නම් එකක් තියෙනවා දර්ශනීය සවිසුද්ධ වෙලා ওই වචන ටික ඒ ආකාරයටමයි අර්ථය හම්බුනේ. එතකොට වෙන විග්‍රහයක් කරන්න බෑ. එහෙම නැතුව දැන් තේරෙනවා නම් Taman දන්න වෙන කෝණයකින් දාගත් එකක් බුදුරණවහන්සේ කියපු කාරණාව නෙවෙයි. ওই දෙක තමයි තේරෙනවා නම් තේරෙන්නේ. හැබැයි ධර්මය අහපු කෙනාට ලැබෙන්නට ඕනේ දැන් ඔබතුමාට අහුණ ප්‍රශ්නේ වගේ ওই ප්‍රශ්නේ එන්නට ඕන. ඒ කියන්නේ දැන් අපිට තියෙනවා අපි තුලින් අපට නොතේරිච්ච දෙයක්. හැබැයි තේරුම් ගත යුතු දෙයක් අන්න අහපු ධර්මයක ලැබිලා තියෙනවා. හරියට ධර්මය අහපු නිසා. හරියට ධර්මය අහපු නිසා ලැබිලා තියෙනවා යෝනිසෝ මනසිකාරය කරන දෙයක්. යෝනිසෝ මනසිකාරය කරනකොට අර බුදුරණවහන්සේ කියපු කාරණාව අපේ කෝණය එක්ක ගැලපෙනව නෙමෙයි. බුදුරණවහන්සේ කියපු කාරණාව අන්න යාට ඒ වචන ටිකත් එක්කම අවබෝධ වෙනවා අන්න ප්‍රඥා ඇති වුණාට පස්සේ. ඉතින් ඒක නිසා අපිට මූලිකවම හම්බෙන්නේ රූප සම්පස්සයත් එක්ක කාම භව විභව තණ්හා ආදී ඒවා පත්‍ය කරගෙන සැප දුක දුක්ඛම සුඛ හම්බ වෙනවා. එතකොට ඒ කාරණාව හම්බුනේ කොහොමද කියලා බුදුරණවහන්සේ තවත් විග්‍රහ කරලා පෙන්නනවා. ඒ විග්‍රහයට අපිට තව තවත් ඒ බුද්ධ වචනය ඒ විදිහට විග්‍රහ කරන අපේ හිතමු දැන් අපිට ඒ ටික හොයාගන්න නම් අපි මෙනෙහි කරන්න ඕනේ මෙනෙහි කරන්නේ මොකද්ද? අන්න අපේ ප්‍රශ්නය. කොහොමද අපි මේක තේරුම් ගන්න ඉමසන්නේ? මේකේ මේක අපිට ප්‍රත්‍ය කරගන්නේ කොහොමද මේ කාරණා තේරුම් ගන්නේ? අන්න ඒකට පාදක වෙන විදිහේ බුදුරණවහන්සේ තවත් විග්‍රහ කරලා තියෙනවා. මේකට යමු වෙන්නට ඕනේ. මෙන්න මේ විදිහට අපි නුවණින් විමසන්න විමසන්න මොකද වෙන්නේ? අපි තුල ගොඩනගෙනවා ප්‍රඥාව කියන එක. මේක වර්ධනය වෙන්න වර්ධනය වෙන්න බුදුරජාණන් වහන්සේ විසින් කියපු විදිහෙම වෙන කිසිම විග්‍රහයකින් නැතුව ඒ කාරණාව වැටහෙන්න පටන් ගන්නවා. අන්න සංඛාර අනිච්චා වශයෙන් සංඛාර දුක්ඛ වශයෙන් ධම්ම අනාත්තා වශයෙන් මෙදා පඤ්ඤාය පස්සති මේ ප්‍රඥාවට ගෝචර වෙනවා. මොකද වැඩුණ ප්‍රඥාව. එහෙනම් ඔන්නෝය ප්‍රතිපදාව අපි තුල ගොඩ නැගෙන්නට ඕනේ. ඇත්තටම ඔය ඔය කාරණාවක් ලැබීම තමයි අපි ධර්මය අහුවා කියලා කියන්නේ. ධර්මයේ අපි හරියට ඇහුවා කියන්නේ අපි තුල හම් වෙන්නට ඕනේ. අද මෙනෙහි කරන්න දෙයක් තියෙනවා. එහෙනම් ඒකට තව පාදක කාරණා ගන්නට ඕනේ. තව පාදක කාරණා ගන්නට ඕනේ. එහෙම අරගෙන අපි බලන්න අපේ ජීවිතයත් එක්ක මේක ටික ටික ලං කරගෙන. එතකොට අපේ ජීවිතයත් එක්ක ටික ටික ලං කරගෙන බලනකොට අපට තවත් කලින් කලින් අපි තුල තිබිච්ච තේරුම් ගැනීමට වටහා ගැනීමට එහා ගියපු දෙයක් අපට ඒ තුලින් අන්න හම්බ වෙනවා මොකද අර ප්‍රඥාව ටික වර්ධනය වෙච්ච නිසා ඒ නිසා අපි තුල ප්‍රඥා වර්ධනය වීම පිණිස ওই වැඩපිළිවෙල තවත් ඉදිරියට කරගෙන යන්නට ඕනේ. ඒ සඳහා දැන් අර මම කියපු ඒ සූත්‍ර විවරණ කාරණු තව ටිකක් අහනකොට අපි ඊට අදාළව තව ටිකක් විමසනකොට අපි තුළ මේ ප්‍රඥාව තවත් වැඩෙනවා. අන්න ඒකත් එක්ක මේ පටිසමුප්පාද ධර්මයේ ඒ ආකාරයෙන් දෙකලා මේ ආර්ය සත්‍ය සත්‍ය ඥානයේ ඔසී යොමු වෙනවා. ත්වන් සර්. බොහොම පිං සාමනාස ඔතෙන්ටම සාමනාස තව පොඩි ප්‍රශ්නයක් මතුවුණා. ප්‍රශ්නයක් නෙමෙයි සාමනාස මතුවෙමින් ගැනීමට දැන් සංහාව නිසා මේ පංචපාදානස්කන්ධ ලෝකය මහා සංඝා සංකේ සූත්‍රය වගේ සූත්‍රයක් කරගෙනවා සංඝාස එතකොට ඒ හදාගත්ත ලෝකයට ඒ රූප ශබ්ද කරදරත් පොට්ටබගේ දේ ලෝකයට ආපව තණ්හා කරනවා සංඝාස ඒ ඒතකොට ආහාර චක්‍රය තුලින් ඇඳගෙන අපිට ඉහිපත් මේ හිතන්න ගත්තොත් එහෙම හරිනේ සංඝාස හරිද ඒ සමන්නද්ද සංඝාස කියලා කියන්නේ තිරවසන කොහොමත් එහෙම තමයි සිදුවෙන්නේ. කියන්නේ ඒ ඒ විදිහට තණ්හාවේදී භව තණ්හාවක් දැන් අපිට ඇත්තටම ගොඩක් වෙලාවට කාම තණ්හාව හැටියට අපිට ප්‍රකට වෙන්නේ. දැන් භව තණ්හාව කතා කරනකොට පැවැත්මටනේ තණ්හාව. එතකොට අපි දැන් සතුටින් පිළිගන්න එක දැන් අපි ඒක තණ්හා කරන එක ඊළඟට එකක් එතන ඒක තණ්හා කරනවා. එතකොට අර ආහාර සූත්‍රයෙන් විග්‍රහ කරන්නේ අපට හට ගන්නවා තණ්හාවෙන් ආය තණ්හා කරනවා ආය හට ගන්නවා. ආය තණ්හාවෙන් හට ගන්නවා ආය තණ්හා කරනවා ආය හට ගන්නවා. මේක අවිද්‍යාව තියෙන තාක්කල් මේ පැවැත්ම ওই විදිහටම ඒකයි භව ආශ්‍රව හැටියට මේ පැවැත්මකට භව ආශ්‍රව සම්බන්ධයි භව තණ්හාවත් එක්ක. පැවැත්මකට යොමු වෙච්ච ගතියක්මයි තියෙන්නේ. තණ්හාවයි ප්‍රධාන කාම තණ්හාව නෙමෙයි. තන් විභව තණ්හාවක් නෙමෙයි. මොකද විභව තණ්හාව කතා කරද්දී තමයි භවයමයි තියෙන්නේ. ලෝකාවලෝකන සුත්‍ර පැහැදිලි කරනවා. මේ මහා සලායතන සලායතන මහා සලායතනික ඒ වගේම තවත් දේශනාවල පැහැදිලි කරනවා මේ දුරු කරන තියෙන අවිද්‍යාව භව තණ්හාවයි කියලා. මොකද කාම තණ්හාව තමයි අපට ගෝචර. දැන් අර මේ සංයුත්නික එකේ තියෙන කාමරාගිනේ දුරු කරන එක දෙවි කෙනෙක් අහන ඒකනේ මේ දුරු කර යුත්තේ. සක්කායදිට්ඨිය කියනවා. මොකද සක්කායදිට්ඨියත් එක තමයි පැවැත්ම කියන කාරණාව හරි කියලා කියන්නේ. එතකොට ලෝකේ හැමෝටම තණ්හාව හම්බෙද්දි කාම තණ්හාව. එහෙනම් ඔය භව තණ්හාව කියන තැනම ඔය විග්‍රහය තමයි තියෙන්නේ. හැම වෙලෙම පැවැත්මකට යොමු වෙලා තියෙන්නේ. පැවැත්මත් එක්ක භව ආශ්‍රවේ භව තණ්හාව. බව මේ මේ බව ඕකය මේ හැම එකක්ම කියන්නේ මේ පැවැත්මත් එක්ක. ඒක තියෙන්නේ අනිත් පැත්තෙන් අවිද්‍යාව අල්ලගෙන. එතකොට අවිද්‍යා නීවරණානම් සත්තාන තණ්හා සංයෝජනානම් කියනකොට ඒ සංයෝජනේ තණ්හා ප්‍රධානම එක බව තණ්හාව. මජ්ජේ සූත්‍රය කතා කරනකොට මජ්ජේ සූත්‍රයේ අන්ත දෙක විග්‍රහ කරනවා නාමංචේකං අන්තං රූප ဒ ුතියන්ත විඥානං මජ්ජේ තණ්හා සිබ්බනි. තණ්හාව තත්සසී බවස අබිනිබ්බත. එතකොට මේ මේ භවයේ පැවැත්ම ඒ ඒ දේ මුතු කරනවා. තණ්හාව සිබ්බනියේ ඉතින් බලන්න මේ පැවැත්මට යොමු වෙච්ච තණ්හාව කියන්නේ ආකාරයට. ඉතින් ඒක එකයි බුදුරණවහන්සේ මේක ගැලවෙනවා කියන එක මේකෙන් නිදහස් වෙනවා කියන එකට උදාහරණයක් දුන්නේ මේ සක්කාදිට්ඨි කැඩීමටම කොච්චර දුෂ්කර උදාහරණයක් දුන්නද විතරයකින් විදිනවා කියන එක මේ මේ අසලෝ මේකට විදිනවා කියන එක. එතකොට එච්චර සූක්ෂමත්වයක් ඕනේ. ඒ සූක්ෂමත්වයට තමයි අර තීක්ෂණ භාව. අපි තුල තීක්ෂණ භාවය තියෙන්න ඕනේ නැති. ඒ තීක්ෂණ භාවය ඇතිවමයි ඔය බුදුරණවහන්සේ දුන්න ධර්මයේ විචක්ෂණය තියෙන්නේ. දැන් ඒ තීක්ෂණ භාවය නැතුව අපට කවදාවත් මේ අපි දන්න කෝණයක් දකිනවා මිසක් බුදුරණවහන්සේ ඉන්න පුදේ ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔය වැඩපිළිවෙල ඔය මේ භව තණ්හාවත් එක්ක ඔය ක්‍රියාකාරීත්වය කියන්නේ ඕකම තමයි. කාම තණ්හාව කියන නිසා අපට ගොඩක් හම්බ වෙනවා. නමුත් භව තණ්හාව කියන්නේ ඔය පැවැත්ම ඔය ආකාරයට සිදුවෙන ක්‍රියාකාරීත්වය. තේරුවන් සන්න. තේරුවන් සන්න ස්වාමීනාස. ස්වාමීනාස දැන් මේ ඉස්සර මහත්තයා ප්‍රශ්නෙත් එක්කම පොඩ්ඩක් තව ප්‍රශ්නයක් වෙනවට අහන්න. යම්ෙක් මාර්ගයට ආවන මාර්ගඵලයක් ලැබුණා කිව්වොත් අපේ එයාට ඉබේම වැටහෙනවාද මේ මොකද්ද යෝනිසෝ මනසිකාරය කරන්න ඕනේ එහෙම නැත්නම් මොකද්ද අයෝනිසෝ මනසිකාරය කියන එක මොන හරි තනකදී යාට වැටහීමක් ලැබෙනවද එහෙම නැත්නම් එයා නැවත නැවත යෝනිසෝ මනසිකාරය වැරදි විදිහට යෙදෙන්න අවස්ථාවක් තියෙනවද කියන එක ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් ඉස්සර කරලා දෙනවා. තෙරසරණයි. තෙරසරණයි. කොහොමත් සම්මාදිට්ඨියට පත් වෙන්නෙම යෝනිසමනසිකාරය දන්න දකින්න කෙනාට. ඒක යෝනිසමනසිකාරය සහ යෝනිසමනසිකාරය දැනගෙන මානසිකාර කලියුත් සහ මානසිකාර නොකලියුත් මොකද්ද කියලා තේරුම් අරගෙන මානසිකාර නොකලියුත් මානසිකාර නොකිරීම මානසිකාර කලියුත් මානසිකාර කිරීමෙන්ම තමයි සම්මාදිට්ඨිය නැත්නම් සත්‍ය ඥානයට අධිගමයකට යොමු වෙන්නේ. එහෙම නැත්නම් කවදාවත් යොමු වෙන්නේ නැහැ. ඒක නොදන්න නොදකින්න කෙනාට. මොකද ඒකම සබ්බවස්තුත්තේ මූලික කාරණාවම දර්ශනීය සවිසුද්ධියම ගැන විග්‍රහ කරලා පෙන්නවා. එහෙම නැතුව යොමු වෙන්නේ නැහැ මාර්ගඵලයකට අධිගමයකට. ඇත්තටම මානසිකාර කළ යුතු සහ මානසිකාර නොකළ යුතු කියන කාරණා දන්න කෙනාට මාර්ගඵලයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව එයා සත්‍යනේ හොයන්නේ. සත්‍යයටපත් වීමට දෙන වචනයක් තමයි අපි දන්න සෝතපන්න වීම කියන එක. දැන් සෝපාසේ සූත්‍රයට කලින් සෝතපන්න කතන්දර කට්ටිය දන්නේ නැහැ. ඒ කියන්නේ සත්‍ය දකින්නවා. මේ සත්‍ය විග්‍රහයක් තියෙනවා. මං සෝතපන්නද? මම අර මම හතර පහ යනවද නැද්ද? ඔය කතාව දාලා නැහැ. හැබැයි සත්‍ය දකින්නවා. එහෙනම් සත්‍ය දැකීමට යොමු වීමට මානසිකාර කලියුත්ත සහ මානසිකාර නොකලියුත්ත කියන කාරණාව එයාට අනිවාර්යෙන් අවශ්‍යයි. එහෙනම් සෝතපන්න සත්‍ය ඥාට ආව කෙනාට කොහොමද තියෙන්නේ? ඒකම තමයි. මානසිකාර කළ යුතු සහ මානසිකාරණ කළ යුතු දැනගෙන කරන එක. නමුත් කෙලෙස් වලට යනවා රාගින් පොද කාම තණ්හාව තියෙනවනේ කාම රාගයත් එක්ක යමු වෙනවා. අනාගාමිනිකම් මේකට යමු වෙනවා දැන්. අනාගාමික නත් රූප රාග අරූප රාගත් එක්ක යමු වෙනවා. මොකද ආශ්‍රව ක්‍රියාකාරීත්වයේ සම්පූර්ණ දුර වෙලා නැහැ. අර දෘෂ්ටි වලට යමු වෙන ගතිය එක්ක තමයි ආශ්‍රවය දුර වෙලා තියෙන්නේ. එතකොට අර කාමයන් ඔස්සේ යමු වෙනකොට අන්න ඊට අදාළව තියෙන මානසිකාර කළ යුතු දෙයක් සංවරයෙන් අදිවාසනයෙන් පටිසේවණයෙන් විනෝදනයෙන් පරිවර්ජණයෙන් මෙන්න මේ යොමු වෙච්ච වැඩ පිළිවෙලක් තියෙනවා. අන්න ඒකට යා යොමු වෙනවා. එතකොට ඒකටත් මානසිකාර කලියුත් නොකලියුත් දැනගන්නවා. එතකොට යාට මේ අවස්ථාවේ එන්න තැනදී විනෝදනයෙන් කියනකොට කාම කාම ව්‍යාපාද විහිංසා විතක්ක. එතකොට එනම් ඒක ලැබිලානේ. එතකොට දැන් හැම වෙලෙම යා මාර්ගයකට ආව කෙනා හැම වෙලෙම මේ සිහියෙන් ඉඳගෙන ඉන්නවනම් එයා සම්පූර්ණ භාවනාවෙන් ආශ්‍රපාණය කළ ඉක්මනින්ම rahat වෙනවා. නමුත් ජීවිතේ පැවැත්ම තියෙනකොට එයාට එක එක ආකාරයේ මේ කෙලෙසයක් එනවා. හැබැයි සාමාන්‍ය කෙනා දැන් අපි තුමු පුංචි උදාහරණයක් කියන්නකෝ. අර ලණුව ලණුවක් නූල් ටිකක් එකතු කරන දෙන්නෙක් දෙපැත්තකට අඹරනවා. ලණුවක්. හැබැයි ලණුවක් හැඹරෙන්නේ නැහැ. මැදින් අල්ලගත්ත ලණුව හැඹරෙනවා. මැදින් අල්ලගත්තාම යාට ලණුවක් තියෙන බව පේනවා. අපි හිතමු ඒ ක්‍රියාවල දැකපු කෙනෙක් මේ ලණුව දකිනකොටම එයාට ලණුවක් පේනින්නේ නැතුව නෙමෙයි. හැබැයි එයාට මානසිකාරයක් එයාගේ දැනීමක් තියෙනවා මේක මේ මෙහිමයි බරුනේ කියලා. අන්න ඒකට එයා යමු වෙනවා. එතකොට එයාට ලණුවක් ලැබුණාට මේ ලණුව කියන්නේ මොකද්ද කියන එක හම්බ වෙනවා. අනිත් කෙනාට හැදෙන හැටි දැක්ක නැති නිසා අල්ල ගැනීමත් එක්ක මේක හැදුනේ කියලා දැක්ක නැති නිසා එයාට තියෙන ලණුවක්මයි හම්බ වෙන්නේ. නමුත් හැදෙන හැටි දැක්කපු කෙනාට එයාට ලණුවක් හම්බ වෙනවා. නමුත් ලණුව කියන්නේ මොකද්ද කියන එක හම්බ වෙනවා. අන්න ඒ වගේ තමයි සත්‍ය ඥාණයට ආව කෙනෙකුට ලෝකයේ පැවැත්මක් එයාට හම්බ වෙලා තියෙනවා. එතකොට එතනදී ආශ්‍රය ප්‍රහාණය වෙන විදිහට ජීවිතය ගත කරන්න අර සංවරයෙන් පටිසේවණයෙන් අදිවාසණයෙන් විනෝදණයෙන් පරිවර්ජණයෙන් කියන මෙන්න මේ ප්‍රතිපදාවට යොමු වෙනවා. ඒ යොමු වෙච්ච තැනදී යාට අර ඇතිලනුවක් නෙමෙයි හම්බ වෙන්නේ. යාට නුවණින් තියෙනවා මේ ලනුව කියන්නේ මොකද්ද කියලා. අතනති උපමාවෙන් කියන්නේ අතනති බව එයාට හැම වෙලෙම 100ක් නැහැ මග අත නැහැ කියලා. එයාට අත නැහැ කියලා 100ක් නැති වුණාට අත ලියලා නැහැ. එයාට 100 ආව ගමන් අතනති බව හම්බ වෙනවා. මෙන්න මේ වගේ මාර්ගයකට ආව කෙනා කොහොමද? මාර්ගයට එන්නෙත් මානසිකාර කලියුත් වෙනකොට දැනගෙන දැකගෙන මාර්ගයේ ඉන්න කෙනාත් ඒක දන්නවා දකිනවා. නමුත් ලෝකයේදී යම් දෙයක් ප්‍රකට වෙනවා. ඒ ප්‍රකට වීමෙන් ආස්වදුරු වෙන ආකාරය තමයි සංවරයෙන් පටිසේවණයෙන් අදිවාසයෙන් විනෝදණයෙන් බුදුරණවහන්සේ පෙන්වා දුන්නේ. ඒකට යොමු වෙන්නේ මෙන්න මේ ආකාරයෙන් කියන එක. එහෙම යොමු වුණාම එයා සම්පූර්ණයෙන් අර මාර්ගයේ ඉදිරියට ගමන් කරනවා. මොකද මානසිකාර කලියුත් සහ මානසිකාරණ කලියුත් දන්න නිසා. ත්වන් සරණයි. තේරුම් ගන්න ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නයක් මට අහන්න හිතුණා. දැන් ඔබ වහන්සේ කිව්වා මේ මාර්ගයේ මාර්ගයට පැමිණි කෙනෙක් නැත්තම් සත්‍ය ඥාන ඇති වුණ කෙනෙකුට කාලත්‍රය ඉක්මනවා කියලා. එතකොට ඒ කියන්නේ කාල තුන කාල තුනට යොදවන්න නැතුව එයාට මනස මෙහෙවන්න පුළුවන් කියන එකයි මට තේරෙන්නේ මම වැරදිද දන්නේ නැහැ. එතකොට දැන් සමහර අවස්ථාවදී බුදුරන් වහන්සේ කියලා තියෙන අතීතයේ බුදුවරු හිටියා අනාගතයේ බුදුවරු බුදුවරු පහළ වෙනවා එහෙම කියලා. එතකොට ඒ කියන්නේ අතීත අනාගත ඒගොල්ලන් කවුරු හරි මාර්ගයට ආව කෙනෙක් ඒගොල්ලන් ඒ වචන අතීත අනාගත වර්තමාන කියලා යොදව ගන්නවා. අන්න ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. ත්‍රිවංශ සරණයි. කාලත්‍රය කියන කාරණාව ඇත්තටම මනසට හම්බෙන්නේ නැහැ කියන එක නෙමෙයි. මනස කියලා ගත්තනම් කාලත්‍රය තියෙනවා. මොකද මනසක් ගොඩ නැගුණේ මට. දැන් මම ඉන්නවනම් මට තමයි අතීතනාගතේ තිබ්බේ. දැන් මෙතන මේ සබ්බා සූත්‍රයෙන් පැහැදිලි කරනවා මොකද ලෝකයේ දෘෂ්ටියත් එක්ක අපිටම රහතන් වහන්සේට මිහා කෙනා ගැන කතා කරලා ලෝකයේ දෘෂ්ටියත් එක්ක ඉන්නකොට ලෝකයේදී පැවැත්මක් තියෙනවා. මේ පැවැත්මේදී යාට හම්බ වෙන්නේ අතීතේ වර්තමානයේ අනාගතේ. එතකොට වර්තමානයේ කියලා මට හම්බෙච්ච කාරණාවේ තමයි මේ සීක භවට යොමු වෙච්ච කෙනා සත්‍ය දැක්කේ. සත්‍ය දකිනකොට වර්තමානයේ කියලා හම්බුනේ මට. මේ මොහොතක් හම්බුනේ මට. හේතුප්‍රත්‍ය වශයෙන් අනිත්‍ය වශයෙන් දකිනකොට එතන මම කියලා ගත්ත කාරණා වැරද්ද. මොකද මේ ඇතිකල්ලි මේ වේ කියන න්‍යායෙදී එය මේ කියලා නෙමෙයි හම්බුනේ මේ ඇතිකල්ලි මේ. එතකොට නැති මේ මේකේ වැරද්දක් හම්බුණා අනිත්‍ය දුක්ඛ අනාත්ම දකිනකොට. මම කියන කාරණා නොලැබෙනකොට මේ දැන් උනේ මට. එහෙනම් මම කියන කාරණා නොලැබෙනකොට මේ දැන් මට වෙන්න විදිහක් නැහැ. මම ලැබුණොත් මේ දැන් මට වෙන්නේ. එතකොට මේ දැන් කියලා ලැබිච්ච මට ලැබුණේ කොහොමකද්ද කියලා අන්න හේතුප්‍රත්‍යක් හේතුප්‍රත්‍යෙන් උපන් දෙයක් බව නුවණට හම්බ වෙනවා. අතීතයේ කියන මේ දැන් මට හම්බුණානේ මේ ලෝකේ ඉන්න සේකත්වයේ ඉන්න කෙනාට. එතකොට එයාට හම්බුණ අතීතය කියලා දෙයක් උත් තිබුණා. හැබැයි අතීතේ මට හම්බෙච්ච නිසා අතීතේ කිව්වේ මොකද්ද? මේ දැම්මට හම්බුනේ ප්‍රතිඋප්පන්න බවක් නේ. අතීතේත් ප්‍රතිඋප්පන්න බවක් තිබුණේ. අනාගතයේ කියලා දෙයක්ත් යමු වෙනවා. දැන් තියෙනවා නෝ. ඒත් මොකද්ද? ප්‍රතිඋප්පන්න බවක්. මෙන්න මේ නුවණ අර මේ මොකේද ඥානත සූත්‍රය අතීතය අනාගතය ණයපමුල්ල බලනවා කියනවනේ. මෙන්න මේ න්‍යායයට හම්බ වෙනවා. ඊළඟට දුති ඥාන සූත්‍රය පැහැදිලි කරනවා ඥාන 77 දී අතීත අනාගත ඥානත් එක්කම එතකොට මේ හැම නෝනක් මෙයාට හම්බ වෙනවා. මොකද ලෝකයේදී යාට ලෝකේ පැවැත්මක් තියෙන පුජ්‍යලෙක් එක්ක දැන් මේ සීක කෙනා ගැන කතා කරේ. බ්‍රහ්මජාල සූත්‍රයේදී ඕකට ලස්සන උත්තරයක් තියෙනවා. බ්‍රහ්මජාල සූත්‍රයේදී විවිධ දෘෂ්ටි වලට යොමු වෙන ආකාරය පැහැදිලි කරනකොට පුබ්බේ නිවාසයේ ඇති කරගත් අතීතයේ අනිත් අතීතය ගැන විග්‍රහ කරන අනිත් අය ගැන කියන යාළ අතීතයක් ඒකාන්තයෙන් ඇතයි කියලා අරගෙනයි විග්‍රහයක් තියෙන්නේ. බුදුරණවහන්සේ විග්‍රහය අතීතයේ සහ අනාගතය ගැන විග්‍රහය මේ ලෝකීය පැවැත්මත් එක්ක. දැන් අර එක දෙවි කෙනෙක් ඇවිදilla අහනවා බුදුරණවහන්සේගෙන් ඔය හා සමාන ප්‍රශ්නයක් මමත්ව නැති කරපු මේ මේ රහතන් වහන්සේ කොහොමද මම මම කියලා විවහාර කරන්නේ මෛත්‍රිය කරනවා විවිධ ප්‍රතිවිරින් විවහාරයක් දෙනවා. බුදුරණවහන්සේ පැහැදිලි කරන ඕකම තමයි නුවණ. විවහාර මාත්‍රයක් විතරයි. එතකොට ලෝකයට ඇවිදilla විවහාරයක් ලෝක පැවැත්මෙන් තියෙනවා. මොකද ලෝකයේ ඇයිද ලෝකයයි ගෝචරයි. මේක සාක්ෂාත් විය යුත්තක්. සාක්ෂාත් වීම කියන්නේ ලෝකයෙන් ඉක්මවීම. ඒක විග්‍රහයක් කරනවා නම් ලෝකරයල විග්‍රහ කරනවා. මොකද මේ ලෝකේ සියලු විග්‍රහ ලෝකයේත් එක්කයි. කිසිම විග්‍රහයක් ලෝකෙන් ලෝකෙන් එපිට විග්‍රහයක් කරන්න තියෙන්නේ ලෝකයේ තියෙන දේවල් ඉක්මෙව්වා කියලා. නිවන ගැන විග්‍රහ කරන හැම එකම තියෙන්නේ ලෝකයේ තියෙන දේවල් ඉක්මෙව්වා කියලා. එතකොට මේ ලෝකෙට ඇවිල්ලා විග්‍රහ කරනකොට මේ ලෝකේ පැවැත්ම විග්‍රහ කරන්නේ. ඉතින් ලෝකේ පැවැත්ම තියෙන්නේ කාලාත්‍රයක් බෙදලා. ලෝකේ පැවැත්ම තියෙන්නේ මම කියලා හම්බ වෙලා. එහෙනම් මේ ලෝකේ පැවැත්මත් එක්ක තමයි ලෝකෙට ඇවිල්ලා විග්‍රහ කරන්න තියෙන්නේ. විග්‍රහයක් ඊතර වෙන එක විග්‍රහ කරන්න තියෙන්නේ ලෝකේ පැවැත්ම ඉක්මුණා කියලා. ඔකට පුංචි උදාහරණයක් දෙන්නම්. ඒ තමයි අම්මා කෙනෙක් දරුවන්ගේ සෙල්ලංගයක් හදලා සෙල්ලංගේ ඉවෘත කරන්න එන්න ගියපට පස්සේ අම්මා සෙල්ලංගෙට ගිහිල්ලා අර ළමයින් උයලා තියෙන බත් කියන ළමයි කියන මේ වැලි ටිකයි ක්‍රෝටන් කොල් ටික අරගෙන කාලා අම්මා එළියට එනවා. අම්මා ඒවා කනකොට අම්මන් බත් කනවා කියලා කන්නේ නැහැ. මේ ගෙට යනවා කියලා යන්නේ නැහැ. හැබැයි අම්මා බනින්නේ නැහැ. උඹලා මොනවද බොරු කරන්නේ? බොරු වැඩක් නේ. මේ බත් වැලිනේ කියලා අම්මා බනින්නේ නැහැ. හැබැයි අම්මා බත් කන හැටියටම කනවා. හැබැයි අම්මා ඒ බොරු ලෝකේ බොරු ලෝකේ ජීවත් වෙනවා. අන්න ඒ නුවණක් තමයි රහතන් වහන්සේට තියෙන්නේ. බුදුරණවහන්සේ කියන්නේ රහතන් වහන්සේ නමමයි. එතකොට එහෙනම් ඒ ඒ කාරණාව සත්‍ය දැකීමත් එක්ක ඒ සාක්ෂාත් වීමට යොමු වීමත් එක්ක තමයි මේ ලෝකේ පැවැත්ම කියන කාරණාව අපට තේරුම් ගන්න පුළුවන්. එහෙම නැතුව ලෝකේ පැවැත්මට අපි එක්ක නෑ කියන්න යොමු වෙන්න වෙනවා. නැත්නම් තියනවා කියන්න යොමු වෙන්න වෙනවා. අපිට දැන් ඔය කාලත්‍රික් වෙනවා කියනකොට අපිට එන කාලත්‍රයක් නැහැ. කලතක් තියෙනවා. තියෙන්නේ මට. මම ඉන්නවනේ. ඉන්න මට කලත්‍රයක් තියෙනවා. පැවැත්මක් තියෙනවා. පැවැත්ම තියෙන කලත්‍රයක් තියෙනවා. කාලත්‍රයක තමයි පැවැත්ම තියෙන්නේ. හැබැයි මමත්වයේ බොරු වුණ තැනදී හේතුඵල දකිනකොට කාලත්‍රය ඉක්මනවා. හැබැයි මම මම ඉන්න තැනට ඇවිදලා කාලත්‍රය නැහැ කිව්වොත් වැරදි. මොකද මම ලැබිලානේ. නිත්‍ය සපාත්මත් එක්ක මම ලැබිලා. ඉතින් මෙතන කාලත්‍රයක් තියෙනවා. අනිත්‍ය දුක්ඛනාත්මට යමු වුණාට පස්සේ ඒක දැක්කට පස්සේ මම ඉක්ම වෙනවා. අන්න එතන කාලත්‍රය කතා කරන්න බෑ. අපට මේ ලෝකේ මොන විවහාරයක් කතා කරත් ඒ විවහාර සියල්ලක්ම මම මම මැදිහත් වෙලා එනම් කලක්ෂයක් තියෙනවා. ඉතින් රහතන් වහන්සේත් නැත්නම් බුදුරජාණන් වහන්සේගේ විග්‍රහය මේ ලෝකෙට ඇවිල්ලා මේ ලෝකේ පැවැත්මත් එක්ක විග්‍රහයක්. මොකද පැවැත්ම ඉක්මීම් විග්‍රහයක් නෙමෙයිනේ සියල්ල පැවැත්ම විග්‍රහයක්. පැවැත්ම ඉක්මීම් විග්‍රහය දින රහත් වේ නිවන. නිවන විග්‍රහය වෙන විදිහකට පැහැදිලි කරන්නේ. ඉතින් ඒ නිසා ඒ සියලු විවහාර ලෝක විවහාර මාත්‍රමයි. ත්‍රිවංශරණ. පෙරවන් සම්යසාන මහත්මයා තවත් ප්‍රශ්නයක් තියෙනවා මේ අපි සාමාන්‍යයෙන් අපි එදිනෙක අපිට පංච නිවර්ණ කියලා අපි කතා කරනකොට සම්මත කාමස්කන්ධ ව්‍යාපාද සිනිවිද උද්දච්ච කුච්ච උද්දච්චය කියන එක සිත් ඒක ආරම්භණයකට පවත්වා ගන්න බැරි ස්වභාවයක් වගේ කියලා මම තේරුම් අරගෙන සාමාන්‍යයෙන් පිටේ තියෙන සැලෙන ගති ස්වභාවය ඒකකොට සාමාන්‍යයෙන් දැන් උද්දම් භාගයේ සංයෝජනවල පැත්තට ගලුවාම දැන් උද්දච්ච මාන උද්දච්ච. එතරම් තියෙන උද්දච්ච කියලා සාරණස්. එතකොට ඔය දෙක සමාන දෙයක්ද නැත්නම් ඒ දෙක අතර සම්පූර්ණ වෙනසක් තියනවාද? ඒ අවස්ථාවේදී එතරම් උද්දච්ච කියන සාරණස් එක්කත් තෙරුවන් සරණයි නීවරණේ විග්‍රහ කරනකොට උද්දච්චය විතරක් නෙමෙයි විග්‍රහ කරන්නේ උද්දච්ච කුක්කුච්චේ හැටියට මේ දෙකම විග්‍රහ වෙනවා එතකොට එක එක දේවල් වලට යොමු වෙන ගතිය සහ පසුතැවීමක් එක්ක තමයි නීවරණේ විග්‍රහ කරන්නේ. <clears throat> ඒ කියන්නේ මුතු කාමයන් ඔස්සේ යොමු වෙනවා. ඒකත් එක්ක මේ කියන්නේ එක්කෝ එක ඕනෑ නැත්නම් එපා මෙන්න මේ විදිහ එකක් එක්ක තියෙනවා. මේ කාමයන් එක්ක කතා කරාම නීවරණ එක නීවරණ දුරු වුණාට පස්සේ අර කාමයන් එක්ක මේ ගැටීමක් එක්ක යන ස්වභාවය නැති වෙලා යනවා. හැබැයි එතන දුරු වෙන්නේ උද්දච්ච කුක්කුච්චේ. මේ නීවරණ කතා කරන සක්කාය විචිකිච්ඡාවක් තියෙනවනේ නීවරණ හැටියට. එතකොට ඒ විචිකිච්ඡාව තියෙන්නේ ඒ අපි පුරුදු කරන්න යමු වෙන ප්‍රතිපදාවත් එක්ක. ඒ නීවරණත් එක්ක. මොකද ඔය නීවරණ පහම දුරු කරනත පළවෙනි ධ්‍යානට එන්න බෑ. ඇයි පළවෙනි ධ්‍යානයට ආව පුතඥයට විචිකිච්ඡාව සංයෝජන දුරු වෙලා නැහැ. සංයෝජන හරියට තියෙනවා. සංයෝජනේ කියන්නේ හේතුඵල ධර්මයේ පිළිබඳ මේ පැවැත්ම පිළිබඳ තියෙන නොදන්නා නැත්නම් ඒ පිළිබඳ තියෙන කුක්කුච්චේ. මේ විචිකිච්ඡාව. ඒක පළවෙනි ධ්‍යානට ගියා කියලා පුතඥයට දුර වෙන්නේ නැහැ. හැබැයි නීවරණේ දුර වෙනවා. එහෙනම් නීවරණයයි සංයෝජනය කියන තැන දෙක. එතකොට උද්දම් භාග සංයෝජනයේදී උද්දච්චය කියන්නේ සංයෝජනයක්. හැබැයි උද්දච්චය කියන සංයෝජනේ උද්දම් භාගය කියන කාරණාව ඕරම් භාගයත් එක්ක කියන්නේ ඕරම් භාගය දුරු කරාට එතනක් තියෙනවනේ. කියන්නේ උද්දම් භාගය කියන සංයෝජනේ නිවනකම්ම උද්දම් භාගයේ සංයෝජනවලදී උද්දච්චය කියන කාරණාව තියෙනවා. දැන් අනාගාමී කෙනාට නිවර්ණ පහම දුර වෙනවා. කාමචන්ද ජයපද මේ උද්දච්ච කුච්ච කියන්නේ. එතකොට එතන මේ කාමයන් එක්ක මැදි වෙච්ච එක. උද්දච්චය කියනකොට දැන් ඔබතුමාම කිව්වා ඉසිරෙන ගති. කියන්නේ එක එක දේවල් ඔස්සේ අනේක. මෙතන අපි උද්දච්චය ඇත්තටම මෙතන යමු වෙන්නේ දැන් අනාගාමී කෙනාට මේ විශේෂයෙන් අපිට කතා කරන්න පුළුවන්. මොකද එතනින් මෙහා කෙනාට කොහොමද තියෙනවන්නේ නීවරණත් එක්ක කතා කරාම. මාන උද්දච්ච අවිජ්ජා. මාන කියන්නේ මේ මිනීමක්, මැනීමක් අපිට මැනීමේදී සම උස් පහත් කියලා මේකක් තියෙනවා. ඊළඟට මේ ලෝකියමක් හම්බුණා. ඒවත් සියලු මැනීම්. එතකොට මේ මැනීම යොමු වෙන්නේ කාටද? අවිද්‍යාවෙන් යුක්ත මට එක්කෝ රූප රාගයක් නැත්නම් අරූප රාගයක් මෙන්න මේ කාරණා එක මනසට ආව අරමුණක් මුල් කරගෙන මේ අරමුණ ඔස්සේම හිත පවත්වනකොට දැන් රූප රාගයක් කියන්නේ පළවෙනි ධ්‍යානයේ නැත්නම් රූපී ධ්‍යානයේ කතා කරනකොට ඒක එකම හිත පවත්වන තැනදී ඒකටම යොමු වෙච්ච තැනදී ඒක ඔස්සේ මානසිකාරය තියෙනකොට ඒකම හරියි කියලා ගන්න තැනදී තමයි මේ රූප රාගය නැත්නම් අරූප රාගය කියන පැවැත්මක් තියෙන්නේ. එතකොට අපිට අවිද්‍යාවක් තියෙනවා ඒකට යොමු වෙච්ච ගතියක් තියෙනවා රූප රාගයක් අරූප රාගයක් තියෙනවා. ඒ වගේම තමයි එතන ඒක මැනීමක් තියෙනවා මේක මොකද්ද කියන කාරණාව. මේක මොකද්ද බව තමන්ට තේරුම් ගැනීමක් නිම්මක් තියෙනවා. එතකොට රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා. එතකොට එහෙනම් අපි මේ මේ මැනීමකට යමු උනේ එකම දෙයකට යමු වෙච්ච එකක්. මේ ඒක ඒක දැන් දැන් අපි පටිච්චසමුප්පාදයෙන් කතා කරලා බලමුකෝ. පටිච්චසමුප්පාදයෙන් කතා කරනකොට අවිද්‍යා සංකාර විඤ්ඤාණ නාම සලයතර පස්සේ කියන පටිච්චසමුප්පාද න්‍යාය සකස් වෙන ආකාරය නොදැකීමත් එක්ක හම්බුණා යමක් ඇති බව. ඇහැට රූපයක් පෙනෙන දෙයක් මේ පෙනෙච්ච දේ මොකද්ද කියන විග්‍රහයක් අපට හම්බ වෙනවා. දැකින්න දැමුනේ මොකද්ද කියලා ඊළඟට මනසට ආයේ මොකද්ද කියලා එතකොට ඒක ඔස්සේ ප්‍රපංචය. දැන් ප්‍රපංචය නිරුද්ධ වෙන්නේ නිවීමේදී. ඒක කොට්ටිත සූත්‍රය පැහැදිලි කරනවා. ප්‍රපංච උපසමය වෙනවා සලායතන නිරෝධයත් එක්ක. මදුපිණ්ඩික සූත්‍රය පැහැදිලි කරනවා චක්කු සති රූප සති චක්කු විඥාන සති චක්කු සම්පස්සෝ ඊළඟට චක්කු රූප චක්කු සම්පස්සෝ ඊළඟට රූප සංඥා රූප සංචේතන රූප විතක්ක ඊළඟට රූප තණ්හා ඊළඟට රූප ඊළඟට ප්‍රපංච ප්‍රපංච සංඥා සංකා එතකොට මේ කාරණාව ප්‍රපංච සංඥා සංකා කියන එක අතීතනාගත වර්තමාන කියන කාලත්වයත් එක්ක තමයි ඇසෙන සිත රූප ඔස්සේ මේක යොමු වෙන්නේ දැන් ඕක අතහැරියොත් මනට ඕක අතහැරලා මන ගැන යොමු වුනහම මනස දැන් මනෝවිඥානයේ මේ කාරණාවත් එක්ක තිබුණාම ඔන්න ලැබිච්ච චේතනාව ඔස්සේ ප්‍රපංචයකට යොමු වෙනවා. එතකොට මේක අතීත අනාගත වර්තමාන කියන්නේ තමන්ගේ මැනීතු මැනීතු කෝණයකට මේ ලැබිච්ච කාරණාව මොකද්ද කියන එක තමන් මනින්නට ඕනේ. අන්න රූප රාග අරූප රාග පැත්තත් එක්ක යනවා. මේ මනින්ද අන්න ප්‍රපංචයකට යොමු වෙනවා. එතකොට මේ තුලම තියෙනවා අන්නර උද්දච්චය කියන ගතිය. හැබැයි වෙන වෙන අරමුණු වලදී අර නීවරණයකට කතා කරනකොට අන්න යොමු වෙන ගතිය නෑ. නීවරණ ගතිය නෑ. නමුත් ඒ අරමුණ ඔස්සේ ඒකී ප්‍රකටත්වයට ඒ උද්දච්චය කියන කාරණාව එතන යොමු වෙලා තියෙනවා සංයෝජනයක් හැටියට. එතකොට දැන් කිම් මූලක සූත්‍ර ගත්තොත් ඡන්ද මූලක, මානසිකාර සම්භව, පස සම්මුදය, දැන් සමාධි, හත ආධිපත්‍ය, සමාධි ප්‍රමුඛ. එතකොට මේ ලෝකේ හැම ධර්මයකටම සමාධිය මුල් වෙන කතාවක් තියෙනවා. සතිය අධිපති. එතකොට මේ ධර්මය තේරුම් ගන්න අපට ඒ ඒකෝස්සෙම ප්‍රපංචයක් තියෙන්නට ඕනේ. සොකීය රාමුවකට යොමු වෙලා සොකීය රාමුව ඔස්සේ තමයි මැනීමක් තියෙනවා. දැන් උදාහරණයකට කිව්වොත් දැන් මම අම්මලා කෙනෙකුට මට අම්මා කියලා මේ මගේ කෝණ එකට ප්‍රපංචයකට යොමු වෙලා නම් මේ අම්මා කියලා හම්බුනේ දැන් අපට මම මම බලින් ආ මේ ගෑනු කෙනෙක් මේ රූපයක් මේ ගෑනු කෙනෙක් මේ මගේ අම්මා කියලා මම මම මදිහත් වෙලා ලොකුවට හිතන්න නැති වුණාට මගේ කෝණේදී ප්‍රපංචයක් එක්ක තමයි අතිසනාගත වර්තමාන කියන කාලත්වයක් මැනලා ඒ ඒ ඒ යොමීමත් එක්ක මට මේක හම්බුනේ. එතකොට ඒකකට ඒකත් එක්ක ප්‍රපංචයකට යොමුලා තියෙනවා. ඒකත් එක්ක ඇදිලා ගිහිල්ලා තියෙනවා. ඒක ඒ ඒ ඒ අරමුණ ඔස්සේම පැවැත්මක් තියෙනවා. මෙන්න මේකට තමයි උද්දච්චය කියන්නේ. හැබැයි උද්දච්ච කුච්චේ නීවරණේ කතා කරනකොට ඒ නීවරණේ ඒ කාමයන් එක්ක යොමු වෙන ගතියක් තියෙන්නේ. උද්දච්චයත් කුච්චයත් දෙකම එකට ඇදිලා. ඒක නීවරණයක් අරක සංයෝජන හැටියට ඒ පැවැත්මක් ඒක ඔස්සේම යොමුන ගතිය. තේරුවන් සරණයි. ඇතරම මේ මට වසන්ත මහත්තයා වෙනද ඇහුවේ ප්‍රශ්නේ ඒක ඇත්තටම වැදගත් මේ මොකද ඒ ඒ විදිහේ ප්‍රශ්නයක් අපිට මේ ධර්මයත් එක්ක හම්බෙන එකම තමයි මේ අපිට මේ ධර්මයේ තුලදී මේ හරියට ධර්මය ඇහුණා කියන්නේ අහලා කියන්නේ මොකද හරියට අහන තැනදී අපට හම්බෙන්නේම මේ අපේ කෝණයට අපට ගෝචර නොවෙච්ච නුවණින් විමසන දෙයක්. ඉතින් එහෙම හම්බෙනකොට අපි තුල මේ නුවණින් විමසීම නැත්නම් යෝනිසමනසිකාරත් එක්ක මාර්ගයට යමු. අපිට ගොඩක් වෙලාවට තියෙන දේ තමයි අපි හැම වෙලෙම අපිට ධර්මයේ ඔක්කොම හරි ඔක්කොම හරි මගේ කෝණයට ගැලපෙන විදිහට අපි අල්ලගෙන යනවා. අපට හැම වෙලෙම හම්බෙනවා නම් මේ ධර්මයේ අහන තැනදී තමන් කෝණ ඉක්මවන්න තමන්ට වැටහෙච්ච ඇති නුවණින් විමසිත දෙයක්. අන්න එතන තමයි අපි මාර්ගයට යමු වෙලා තියෙන්නේ. එතකොට සම්මාදිට්ඨිය කරා යමු වෙන්න ඒක හේතියනවා. පෙරවන් සරණයි. එවන් සම්මයි සාවින්හස මේ සබ්බාසව සූත්‍රයේදී මේ භාවනා පහතබ්බා කියන තැනදී බොජ්ජංග ධර්ම වැඩිමක් ගැන කියන බවක් තේරෙන්නේ. එතකොට එතනදී බොජ්ජංග ධර්ම වඩනවා කියන්නේ විවේක නිශ්චිතං විරාග නිශ්චිතං වස්සග්ග පරිණාමී කියලා නිවනට බර වෙච්ච තත්වයක් යටතේ වඩන බොජ්ජංගයක් ගැන. එතකොට හිතනවා ඒක සාමාන්‍යයෙන් අපි අහලා තියෙන දෙයක් තමයි මේ බොජ්ජංග වැඩිම නියමාකාරයෙන් සිද්ධ වෙන්නේ ඇත්තටම මේ කියන්නේ සෝතාපන්න සත්‍යයට පත් වුණාට පස්සේ කියලා. සාමාන්‍යයෙන් ඒ ගැන පොඩි විස්තරයක් කරන්න පුළුවන් සාමාන්‍යයෙන් ඒක නිවැරදිද ඒකේ වැරද්දක් තියෙනවා නම් ඒකත් දෙන්නලා දෙන්න සාමාන්‍යයෙන් තේරුම් ගන්න. තේරුම් සරණයි. ඇත්තටම සෝතාපන්නම කියන්න ඕනේ නැහැ. නමුත් සෝතාපන්න මාර්ගය එයාට තමයි පොඩ්ඩක් හරි තේරෙන්නේ. අනිත් කිසි කෙනෙකුට බොජ්ජංග වඩන්න බෑ. මොකද බොජ්ජංග කියලා වචනේම තේරුම බෝධි අංග වෙන දෙයක් නෙමෙයි. ඒකේ තේරුම බෝධි අංග. බෝධි අංග කියන්නේ අවබෝධයට හේතු වන අංග. ඒ කියන්නේ දුක පිරිසිදු හම්බෙන, සමුදය ප්‍රහාණය වෙන, Nirodhe සාක්ෂාත් වෙන, මග වැඩෙන අංග සතිය. ධම්මවිචේ. ඒ අංගයි හම්බෙන්නට ඕනේ. සතිය ධම්මවිචේ විරිය පීතිපස සමාධි උපේක්ඛා කියලා කෙනෙක් මොනවට වඩන්න පුළුවන්. හැබැයි බොජ්ජංග නෙමෙයි. බොජ්ජංග වෙන්නට නම් අවබෝධය කරා යන විදිය අංගයක් වෙන්න ඕනේ. දුක්ඛ සමුදය නිරෝධ මග්ග මෙන්න මේ දුක පිරිසින හම්බෙන සමුදය ප්‍රහාණ නිරෝධය සාක්ෂාත් වෙන මග වැඩෙන විදිහේ සිහියක් තියෙන්න ඕනේ. ඒ විදිහේ සමාධියක්, ඒ විදිහේ ධම්මවිචයක්, ඒ විදිහේ විරියක්, පීතියක්, පස්සද්ධියක්, උපේක්ෂාවක් තියෙන්න ඕනේ. එහෙනම් ඒක හම්බෙන්නෙම ওই දර්ශනා පහතබ්බා කියන කාරණාවට යොමු වෙන දුක මෙනෙහි කරන සමුද නිරෝධී මාර්ගය මෙනෙහි කරන කෙනාට එහෙනම් සේක කියන කියන්නේ සේක කියනකොට හත් දෙනෙක් ඉන්නෝනේ. අසේක එක්කෙනයි, සේක හත් දෙනයි. එතකොට සෝතාපන්න මග කෙනත් සේක තමයි. එහෙනම් එයාටත් ඒක හම්බ වෙනවා. හැබැයි එතනින් මෙහා කිසි කෙනෙකුට ඒ බෝධියංග හම්බ වෙන්නේ නැහැ. තෙරුවන් සරණ. ඒක තමයි ඇත්තටම භාවනාවෙන් ප්‍රහාණයන ආශ්‍රය වෙන්නේ. නැසයන්ස ඒත් එක්කම ප්‍රශ්නයක් හැටියට අහන්න හිතෙනවා ස්වාමීන් වහන්සේ අර අපි හිතුවොත් සෝතාපන්න වෙන්න හේතුව හැටියට දක්වන්නේ මේ සද්ධර්ම ශ්‍රවණයත් යෝනිසෝ මනසිකාරයත් කියන එක. කියන්නේ ඔකල් කියන අර ප්‍රත්‍යයෙන් දැනගන්න එකත් ඒ වගේම ඒක යෝනිසෝ මනසිකාර කිරීම තුළින් තමයි මූලිකම හේතු දෙක තමයි සෝතාපන්න වෙන්න, කියන්නේ ධර්ම අවබෝධ කරගන්න මේ දෙක කියලා. ස්වාමීන් වහන්සේ දැන් සද්ද සමාවෙන්න සද්ධානුසාරී ධම්මානුසාරී කියන තැනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ඒ සද්ධානුසාරී ධම්මානුසාරී කියන පුද්ගලයෝ සෝතාපන්න වෙන්නේ නැතුව මරණයට පත්වීම අභව්‍යයි කියලා. එතකොට තේරෙන හිතෙන දෙයක් තමයි ඒ ධම්මානුසාරී සද්ධානුසාරී කියන අවස්ථාවේදී පරප්‍රත්‍යක් එහෙම නැත්නම් තවත් කෙනෙක්ගෙන් යමක් අහගන්න නෑ වගේ කියලා වගේ අදහසක් තියෙනවා. ඒ කියන්නේ මැරෙන්න කියන්නේ මරණයට කලින් සෝතාපන්න වෙනවා නම් ඒ තත්ත්වයටපත් වුණාට පස්සේ එහෙමනම් තවත් දෙයක් අහගන්න නැහැයි කියලා. එතකොට හිතෙනවා එහෙමනම් සුතවත් ආර්ය ශ්‍රාවක කියන තැනට ධම්මානුසාරී සද්ධානුසාරී කියන කොටස ගැළපෙනවා වගේ දැනෙනවා හිතනකොට ඒකේ වැරද්දක් තියෙනවා ස්වාමීන් වහන්සේ තේරුම් ගන්න. තේරුම් සරණයි. ඇත්තරම සතුවත් ආර්ය ශ්‍රාවක කියන සද්ධානුසාර ධම්මාවස දෙන අදාළයි. ආර්ය ශ්‍රාවක කියනකොට මොකද ඒ දෙන්නට දැන් අපි ගත්තු චක්ක සූත්‍රයේ චක්කුන් අනිච්චං ඇස අනිත්‍ය බව ශ්‍රද්ධාවෙන් අදහා ගන්න එක. එතකොට ඒක අහලා සතුවත් ආර්ය ශ්‍රාවක කියන්නේ ධර්මය අහුව කියන එකනේ අහලා ඒ ඔස්සේ මේක හික්මින ප්‍රතිපදාවකට යන එකනේ ආර්ය දර්ශනේ දන්න හික්මින ඇස අනිත්‍යයි කියලා කියන්නේ දැන් අපි දන්න අනිත්‍ය නෙමෙයි අපි දන්න අනිත්‍ය තියෙන්නේ ලෝක විනාශයනේ බුදුරණාහි අනිත්‍ය විග්‍රහ කර හේතුපත්‍යෙන් උපම්බව කියන එක. ඒ කියන්නේ යාට ශ්‍රද්ධාවෙන් යුක්තව පිළිගැනීමක් තියෙනවා. ශ්‍රද්ධාවෙන් යුක්තව පිළිගැනීමක් තියෙන්නේ වැරදි නම් නෙමෙයිනේ, හරිනන්නේ. එතකොට ඒකයි ප්‍රඥාව ඉන්ද්‍රියත් එතන තියෙනවා කියනවා. අද්දානුසාර කියන ප්‍රඥා ඉන්ද්‍රිය තියෙනවා. එතකොට එයාට ඇස අනිත්‍ය බව හම්බ වෙන්නේ ඇස කියන්නේ මෙය නම් වූ හේතුයෙන් මෙය නම් වූ ඵලය හටගත්ත දෙයක්. ඇස අනිත්‍යයි කියලා හම්බෙන්නේ ඒකත් එක්ක. ඒක පච්චේ පච්චුපන සූත්‍රය පැහැදිලි කරනවා. පටිච්ච සමුප්පාදේ සහ පටිච්චසමුප්පන්න ධම්ම. පටිච්චසමුප්පාදේ තමයි නාම රූප පත්‍ය සලායතන. කියන ඔන්න අපි මම ඒකටම අදාළ කරලා මම ගත්තේ නාම රූප ප්‍රත්‍යයෙන් සලායතන කියන මෙන්න මේකට කියන පටිච්චසමුප්පාද. ඒ කියන්නේ නාම රූප නම් වූ මෙය ඇති කල්ලි සලායතන නම් වූ මෙය වෙයි. නාම රූප නම් වූ මෙය කියන හේතුව ඇති කල්ලි සලායතන නම් වූ මෙය ඵලය ඇත. එතකොට දෙකම මෙය. නාම රූපය සලායතන මෙය නෙමෙයි. එතකොට මෙන්න මේ විග්‍රහ කරලා ඉවරලා විග්‍රහ කරනවා චක්කුන් ඇස කියන තන ආයතන කියලා කියන්නේ අනිච්චං සංකතං පටිච්චසමුප්පන්න. මෙන්න මේ පටිච්චසමුප්පාද ධර්මයක්. මොකද්ද? ඇස කියන ආයතනය. ඒතොර ඇස කියන ආයතනය එහෙනම් අනිත්‍යයි කියලා කිව්වා. මොකක් කියලා ඉවරද? පටිච්චසමුප්පාද කියලා ඉවරද. එහෙනම් ඇස අනිත්‍යයි කියලා විග්‍රහ වුණේ ඇස නාම රූප ප්‍රත්‍යයෙන් හටගත්ත නිසා. කියන්නේ මේ නම් වූ නාම රූප හේතුවෙන් මේ නම් වූ සලආයතන ඵලය හම්බුණා කියලා හම්බෙච්ච එකත් එක්ක. මෙන්න මෙහෙම දකිනකොට තමයි මේ මේ විදිහට දැන් නුවණ එතන මැදිහත් වෙලා තියෙනවනේ පඤ්ඤා ඉන්ද්‍රියක් තියෙනවනේ. අන්න මේ ඇස අනිත්‍ය බව ශ්‍රද්ධාවෙන් අදහගෙන. බුදුරණවහන්සේ අහපු කියපු දේ අහලා ශ්‍රද්ධාවෙන් ඇහුවා අන්න අර්ථය ගන්න අදහසින් ඇහුවා උපපරීක්ෂණය කරා ඊළඟට ඒ කාරණාව මෙන්න එතන තව කාරණාවක් විග්‍රහ කරන දිට්ඨි නිච්ඡානක් හරි ධම්ම නිච්ඡානක් හරි දිට්ඨිය සුප්පටි විද්‍යා කියලා විග්‍රහයක් තියෙනවා. ඒ කියන්නේ ඒ කියපු කාරණාව ඒ ආකාර නිරවුල් වෙනවා. එතන තමයි ඒක ශ්‍රද්ධාවෙන් බැස ගන්න. අන්න සද්ධායෙන් බැසගත්තේ එතකොට ඒ න්‍යාය. එහෙනම් එයාට ඒ ධර්මය අහලා තමයි ඒක බැසගත්තේ. ඊළඟට ධර්මානුසාරී කියනකොට මේ ඒක දකින්න මහන්සි ගන්න ප්‍රායෝගිකව දකින්න මහන්සි ගන්නවා. අන්න දකින්න මහන්සි ගන්නකොට දකින්න මහන්සි ගන්නවා කියන්නේ මේ හේතු හොයන්නට ඕනේනේ. ඇස් දෙකෙන් නෙමෙයි දකින්නේ, මනසින් නෙමෙයි දකින්නේ මේ හේතු හොයන්නට. හේතුවයි ඵලයයි දෙකම එකයි දකින්න මහන්සි ගන්නවා කියන්නේ. හේතුවක් දකිනවා ඵලයක් දකිනවා. ඒක තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම හම්බෙන්නේ. අන්න එන හේතු හොයන්න පෙළඹෙන්නේ. හේතු හොයන්න බැලුවොත් තමයි දකින්න දකින්න මහසි ගන්නවා කියන්නේ. එතන මානසිකාරයක්ම යොමු වෙලා තියෙන්නේ. හැබැයි ප්‍රායෝගිකව කරන්නේ. අන්න අදාළ විදියට සම්පූර්ණයෙන් ප්‍රඥාව ඇති වුණාට පස්සේ හේතුවයි ඵලයයි දැක්කම දැක්කා. ඒකට කියනවා සෝතපන්නයි කියලා. එහෙමනම් මේ මේ සත්‍ය හරියටම පිළිගත්ත කෙනා කවදාවත් සෝතපන්න වෙයි කල්පී කරන්නේ නැහැ. එයාට ඒ ඒ දර්ශනය පිණිස අනිවාර්යයෙන්ම මේ ධර්මයේ මේ ප්‍රායෝගිකත්වයේ තව තවත් යොමු වෙන්න අහන්න වෙනවා. සෝතපන්න කෙනාද නිරේ යන්නේ නැහැ කියලා කියන්නේ සෝතපන්න කෙනා. නමුත් අතන මාර්ගයේ කෙනාට කියන්නේ මොකද? යා මාර්ගයේනේ තාම. ඒ කර්ම කිරීම අභව්‍යයි කියනවා. ඒ කියන්නේ නිර්යන කරනම සෝතපන්න කෙනා ඉර යන්නේ නැහැ කියනවා. එතකොට නමුත් කර්ම කිරීම අභව්‍යයි කියලා කියන්නේ එයා සෝතපන්නත්වයටපත් වෙන නිසා. එතකොට පරපත්ත සහිතව කියලා කියන්නේ සෝතපන්න කෙනාටමයි. එතකොට සෝතපන්න මිහා කෙනාට දැන් අපි දැන් අපට අර අපේ දැන් ඉගෙන ගැනීමේ කෝණයත් එක්ක අපිට තියෙනවා නම් මේක දැන් ශ්‍රද්ධානුසාරී වුණා නම් හරි එහෙනම් එතනින් ඇති ඊළඟට සෝතපන්න වෙනවා එතකොට ඒක නෙමෙයි මේ කියන්නේ දැන් බුදුරණවහන්සේ මේක කරුණු උලුප්පල පෙන්වන්නේ ඉස්මතු කරලා පෙන්නනවා මේ ශ්‍රද්ධානුසාරී ස්වභාවයෙන් කෙනෙක් ඉන්නවනම් එයා මිය පරල යන්නේ නැහැ හොතපන්න වෙයි එතකොට ඒකෙන් බුදුරණවහන්සේ නැහැ කියන්නේ පරප්පත්ති කරන්නේ නැහැ කියලා සෝතපන්න නෙමෙයි බුදුරණවහන්සේ පෙන්වා දෙනවානේ අරහත්ත්වයට පත් වෙනකම්ම කල්යන මිත්‍ර ඇසුර අවශ්‍යයි කියලා. මොකද ඒ ඒ කාරණාව ඉදිරියට යන්න එතනින් එහාට. ඉතින් ඒ නිසා අරශාව කතා කරනකොට අරශාවකයට සෝතපන්න මග ඉන්න දෙන්නත් අදාළයි. මොකද එයාට පුතජන කියලා කතා කරන්නේ. මොකද අෂ්ටපොස පුද්ගලෝ කියනකොට ඒ සීල් දෙනාම අදාළයි. තෙරුවන් සරණයි. සරණයි ස්වාමීන් වහන්සේ මම අහලා තියෙනවා මේ මට මතක නැහැ හරියට මොකද්ද සූත්‍රය කියලා නම් එතනදී මේ දැන් එක්කෙනෙක් කර බිබී ඉඳලා නැట్లా ගියා කියලා තියෙනවා හැබැයි ඒ වෙලාවේ බුදුරණන් වහන්සේ ඉඳගෙන කියනවා එයා සෝතාපන්න වෙලා හිටියේ කියලා දැන් මට ප්‍රශ්නේ අතරම ස්වාමීන් වහන්සේ මෙතන මේ ඒ සිද්ධිය සිද්ධ වුණේ කොහොමද කියන එකට වඩා මේ ආවේකාන්ත සීල ආවේකාන්ත සීලය කියන එක ටිකක් පැහැදිලි කරලා දෙනවා නම් ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. එතන ඇත්තටම සෝතපන්න වෙලා බිබී ඉඳලා මරනවා කියලා නෙමෙයි කියන්නේ. එතන බුදුරණවහන්සේ විග්‍රහ කරලා පෙන්නන්නේ එයාට ඒ බොන කාලේ ශ්‍රද්ධාව තිබුණා කියලා විග්‍රහ කරලා ඊට පස්සේ ආ සෝතපන්න වුණා කියලා විග්‍රහ කරලා පෙන්නනවා. එතකොට දැන් මෙතනදී අර පුජ්ජලිය මනින කාරණා ඔයිට වඩා සූත්‍රයක් තියෙනවා ඒක සරණ හරකාණි සූත්‍රේ මිගසාර සූත්‍රය පැහැදිලි කරනවා දුස්සීල කෙනෙක් විග්‍රහ කරලා යාට ධම්මනිච්ඡාන කන්තිය තියෙනවා ඊට පස්සේ මේ dittya suppati vidda දහම්සර පාඩ බැසගෙන නිසා පුජ්ජලිය මනින්න එපා කියලා. ඒකද මේ ලෝකේ පුජ්ජලියක් මනින්න බෑ. කෙනෙක්ගේ නුවණ වර්ධනය වෙන්න පුළුවන්. ඒක හැබැයි දුස්සීලත්වය කියන්නේ කොහොමද අකුසලයක්. දැන් අපි දන්නවනම් දුස්සීලත්වයේ අකුසලයක් කියලා අපි අකුසලයේ කරන එක කොහොමද කරන්නේ? මොකද ඒකෙන් අපිට දුක් විපාක තියෙනවා. අපි අවබෝධ කරගන්න අපිට ඊළඟට දුගතිය ගිහිල්ලා ආයි ධර්මයට හම්බෙන්නේ නැහැ. එහෙනම් දුස්සීලත්වයේ කියන කාරණාව මාර්ගයේ සිල්වත් බව මාර්ගයට අවශ්‍ය බව ඒකෙන් තේරෙනවා. හැබැයි දුස්සීල ඔක්කොටම අපට අර මනින්න බෑ. යාමාර්ගය නෑ කියලා. අපි දන්නවා අපි දන්නවා අපට තේරෙනවා අපි දැන් ඉන්න කෝණයේදී දුස්සීලත්වය කියන්නේ දුගති විපාකයකට හම් වෙන දෙයක්. එහෙනම් සීලවත් භාවය අනිවාර්යයෙන්ම අවශ්‍යයි. මොකද ඒක සමාධි සංවර්ධනික වෙන නිසා. ආරේකාන්ත සීලය කියනකොට එතන ලොකු විග්‍රහයක් තියෙනවා. ආරේකාන්ත සීලය ඇති වෙන්නේ සීලබ්බත පරාමාසය දුරු වෙච්ච නිසා. ආරේකාන්ත සීලය ඇති වෙන්නේ සීලබ්බත පරාමාසය දුරු වෙච්ච නිසා. වෙන දෙයක් නිසා නෙමෙයි. එතකොට සීලබ්බත පරාමාසය කියන එක දුරු වෙන්නේ සක්කාය දිට්ඨිය කැඩෙච්ච නිසා. සක්කාය දිට්ඨිය තියෙන හැමෝටම තියෙනවා මේ සංයෝජනේ සීලබ්බත පරාමාසය. සීලබ්බත පරාමාස සංයෝජනේ කෙනෙකුට මොහොතකට නැති වෙලා මොහොතකට තියෙන එකක් නෙමෙයි සීල සංයෝජනයක් ඒක. දැන් අර ඕරම්බාගේ සංයෝජන ගැන අහන්නේ බුදුරණවහන්සේ මේ මහමාළුන්ගේ සූත්‍රයේදී ඔබ දන්නවද ඔරම්බාගේ සංයෝජන? මාළුකී පුත්‍ර සානස් දන්නවා කියනවා. මොකද්ද? සක්කායදිරි විචිකිච්ඡා සීලබ්බත පරමාස කාමරාග පටික කියනවා. දරුණහසන කොහොමද මං ඔහොම කියලා තියනවාද? ඔහොම ওই විදිහට මං කොතනද කිව්වේ? ඔහොම කියලා තියනවා කියලා කිව්වොත් එහෙම පොඩි ළමයාගේ උපමාව අරගෙන අන්නේ තීරදක නිඳා කරයි කියන පොඩි ළමයාට කොහෙද සක්කාය දිට්ඨිය? දන්නේ නැහැ සක්කාය දිට්ඨිය. සීලපද පරාමාස සීල රකින්න කියලා එකක්වත් නැහැ. කොයි සීලපද පරාමාසය? ඔහොම නිඳා කරයි කියන. බුදුරණවහන්සේ පැහැදිලි කරනවා සක්කාය දිට්ඨිය නොදන්නා ක්‍රමම ඒ තුළට බැසගෙන ඒකම වර්ධනය වීම සක්කාය දිට්ඨිය. සීලබ්බත පරාමාසය නොදන්නා ක්‍රමම ඒකම බැසගෙන ඒක වර්ධනය වීම සීලබ්බත පරාමාසය. එහෙනම් යම් කිසි කෙනෙක් සක්කාය දිට්ඨිය දන්නේ නැත්නම් සක්කාය දිට්ඨිය දැනගන්නෙම සක්කාය දිට්ඨිය දුර වෙන මාර්ගයට ආවට පස්සේ. එතකන් දන්නේ නැහැ. මොකද සක්කාය දිට්ඨිය තුළ ඉන්න කෙනෙක් දන්නේ නැහැ. සීලබ්බත පරාමාසෙත් එහෙම. එතකොට එහෙනම් මෙන්න මේ කාරණාව දුරු වෙන්නෙම සෝතාපන්න වීමත් එක්ක. සෝතාපන්න වෙන තැනදී හම්බෙන්නේ මොකද්ද? හේතුප්‍රත්‍ය ධර්මයේ අනිත්‍ය භාවය, දුක් භාවය, අනාත්ම භාවය. එතන එතනදී හම්බෙනවා මම කියලා ගත්ත දේ තුර බොරුව. ගද්දිලබ සූත්‍රයේ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා සක්කාදිටියෙන් යුක්ත කෙනා හරියට කනුවක බැට ගහ ගැට ගහව බල්ලෙක් වගේ. ඒ බල්ලට ළඟින්න තියෙන කනුව වටේ විතර වෙන කොහෙවත් නෙමෙයි. හැම එකම තියෙන කනුවට. ඒ වගේ තමයි සක්කායදිටින් යුක්ත කෙනාට හැමතැනම මමමයි මමමයි ඉන්නේ. මගෙන් තොරව මොකක්වත් නැහැ. එයාට තියෙනවා සීලබ්බත පරාසංයෝජය. සක්කායදිටි නිප්ත කෙනාට. ඒ එයාට තියෙන දේ තමයි මම ඉන්න නිසා. දැන් කියන්නේ මම ඉන්නවනේ. සක්කායදිටි දුරු වීමෙන් තමයි ආත්ම දෘෂ්ටි දුරු වෙන්නේ. මම ඉන්න නිසා මට විමුක්තියක් පිණිස මම රැකගන්න මට යමක් ලබා ගන්න මොකද කරන්නේ? සීලයක් අන්න යොමු වෙනවා. මොකක් හෝ වැඩක් කරනවා. අන්න ඒ වැඩේට කියනවා සීලබ්බත පරාමාසය. මම රැකගන්නේ. මගේ විමුක්තියකට. මම සඳහා. එතකොට සක්කාය දිට්ඨිය කැඩෙනකොට දැන් අපිට මොන සිල් රකින්න පුජ්‍යලියෝ ඉන්නවා, පුතත්ජනියක් ඉන්නවා, ආර්ය ශ්‍රාවකයෙක් ඉන්නවා. රහතන් වහන්සේ සිල්. නමුත් රහතන් වහන්සේ සිල් රකින්නවා කියලා දෙන්නෙම නැහැ. මොකද රහතන් වහන්සේ ඔක්කොම ඉක්මවලා. එතකොට පුජ්‍යලයා හිට කතා කරනකොට පුතත්ජන සහ සීක. ඔය දෙන්නානේ දැන් සීල රකින්න ස්වභාවය දෙන්න. රහතන් වහන්සේ පුජ්‍යලෙක් හැටියට සීල් රකින්න කතා කරන්නේ. නමුත් දුස්සීල නෙමෙයි කලයුත්ත කළා ඉවරයි පුජ්‍යලිය වඩින්න බැරි නිසා ලෝකයෙන් ඒක විවහාර වෙන්නේ නැහැ. එතකොට පුතඥන කෙනා සීල රකින්නේ මොකටද? ඒ කියන්නේ සක්කායදිටත් එක්ක මම මදිහත් වෙලා මට උපකාරයක් පිණිස මාව රැකගන්න මම විමුක්තිය කරා යන්න මාව ආරක්ෂා කරගන්නයි එයාගේ සීලය තියෙන්නේ. වෙන දෙයක් නෙමෙයි. ඒකමයි එයාගේ අදහස. දුස්සීල වීමෙන් දුක විපාක ලැබෙනවා කාටද මට? දුස්සීලීමෙන් කටුක විපාක ලැබෙනවා කාටද මට? ඉතින් දුස්සීල වීමෙන් මට විමුක්තිය කරා යන්න බෑ. එතකොට මේ ඔක්කොම තියෙන්නේ කුමක් එක්කද? මම පදනම් වෙලා සක්කාය දිට්ඨිය පදනම් වෙලා මගේ විමුක්තියට. එතකොට එහෙනම් සක්කාය දිට්ඨිය කැඩෙනකන් හැමෝටම ඔක තියෙනවා. හැබැයි මම සිතබ්බතේ අකින්නේ මම දුස්සීලනවා කිව්වොත් එයාට සීලබ්බතේ එහා ගිහම අනිසංයෝජන ටිකක් කැටි වෙලා දුගතියට තවත් වැඩි වෙනවා. සීලබ්බතයෙන් තොරව සීලයකට යොමු වෙන ගතියක් නැහැ සෝතපන්න වෙනකම්. දැන් සෝතපන්න දැන් ඔන්න සක්කාදිට්ඨියෙන් මිහා කැයිච්ච කෙනාගේ මිහා අයගේ සීල් රකින්න ස්වභාවය. ඒක එයාගේ ස්වභාවය. එයා කොච්චර කළත් ඒ ස්වභාවය. සක්කාදිට්ඨිය කැඩුණාට පස්සේ අන්න සක්කාදිට්ඨිය කැඩීමත් එක්ක එයාට හම්බ වෙනවා අනිත්‍ය බව දුක් බව අනාත්ම බව. මම කියන දේ තුළ අසාරත්වය. එයාට සත්‍ය දකින්න යොමු වෙන්නට ඕනේ. සත්‍ය දකින්න යොමු වීම පිණිස එයාගේ ප්‍රතිපදාවේදී එයාගේ හිත එකඟ වෙන්න ඕනේ. එයාට ඒ සඳහා වැරදි කරන්න බෑ. වැරදි වලට යොමු වෙනකොට හිත එකඟ වීමට යොමු වෙන්නේ නැහැ. අන්න සමාධි සංවර්ධනික සීලයක් ඕනේ. සමාධියේ ප්‍රත්‍යයට මම රැකගන්න නෙමෙයි සමාධියේ ප්‍රත්‍යයට සීලයට යොමු වෙනවා. දැන් එයා සීලබ්බත පරාමාසයක් හැටියට මම රැකගන්න නෙමෙයි තියෙන්නේ සමාධියට උපකාර වෙනස. නුවණත්තම් ප්‍රශංසා කරන. ඊළඟට තියෙනවා දාස භාවයෙන් නිදහස්. ගැති වෙලා නැහැ. කාටද ගැති වෙන්නේ? මට ගැති වෙන්නේ. අන්න ඒ මට ගැති වෙච්ච ස්වභාවයෙන් නිදහස්. ඊළඟට තියෙනවා මුජිස්සේහි ඊළඟට අපරාමට ජදීව ග්‍රහණය කර ගැනීමක් නැහැ. ඒ කියන්නේ අපි මට තමයි රැක ගන්න ග්‍රහණය කරගන්නේ. ඊළඟට තියෙනවා කැඩෙන්නේ නැහැ, සිඳින්නේ නැහැ. කැඩෙන්නේ නැහැ, සිඳින්නේ නැහැ කියන්නේ සීලය. ශික්ෂා පදය නෙමෙයි. අපි ඒක වරද්දව වටහා ගන්නවා. ශික්ෂාපදනේ සීලය. දැන් පංචබහිර සූත්‍රය විග්‍රහ කරනවා බය වෛර පහ සංසිඳනවා කියලා මේ ශික්ෂාපද ඔස්සේ මුලින්ම. බය වෛර පහක් සංසිඳනවා. ඒ බය වෛර පහ තමයි ප්‍රාණඝාතය, සොරකම මේ ටික විග්‍රහ කරනවා. අන්න ඒකෙන් වැළකීම නිසා බය වෛර පහ සංසිඳනවා. ඊට පස්සේ ඊළඟ වෙනාංගයක් හිතේ විග්‍රහ කරනවා ආරේකාන්ත සීලයෙන් නිකුත් යුක්තයි කියලා. එතකොට ශික්ෂා පද හැටියට අපිට විවිධාකාර දේවල් යොමු කරන්න පුළුවන්. සීල රකින්න ස්වභාවය තියෙනවා. පුතඥයා රකින්න ස්වභාවය තියෙනවා. අන්න ආර්ශාවකයා රකින්න ස්වභාවය තියෙනවා. මේක කවදාවත් නැති වෙන්නේ නැහැ. මේ ස්වභාවය කවදාවත් paludu වෙන්නේ නැහැ. ඒ කියන්නේ දාස භාවයකට ආය ගැති වෙලා සීලයකට යමු වෙන්නේ නැහැ. ආයි මම රැකගන්න සීලයකට යොමු වෙන්නේ නැහැ. එයා සීලයට යොමු වෙන්නේම සමාධි සංවත්තනිකය, සමාධියට උපකාරයේ පිණිස, මෙන්න මේ සත්‍ය දැකීම පිණිස, මෙන්න මේ සඳහා අර සක්කාදිට්ඨිය කරනවට පස්සේ එයාගේ සීලයේ ස්වභාවය. එයා බලෙන් රකනවා නෙමෙයි. එයාගේ සීලය එයා සීල් රකින්න ස්වභාවය. එයා සීල් රකින්නේ ඒ විදිහට. මෙන්න මේකට කියනවා ආර්යකාන්ත සීලය කියලා. ඒක අපට කරන්න බෑ. අපට කර යුත්තේ මේ අකුසල් දුරු කරන්න සීලයට යමු වෙන්නට ඕනේ. වැරදි වැඩ අපි මොකද අපි අකුසලකොත් අපිමයි විඳවන්නේ. දැන් මමමනේ විඳවන්නේ. එහෙනම් අපි ඒ මම කියලා අපිට ලැබිච්ච නිසා ඒක රැක ගැනීමට අපි සීලිය යොමු වෙන්නට ඕනේ. ඊට පස්සේ බුදුරණවහන්සේ කියපු ධර්මය අහලා ඒ ඒකට අනුව ජීවිතය හුරු කරගන්නට ඕනේ. සත්‍ය දකිනකොට සක්කාදිට්ඨිය කැඩිලා ගියාම මම රකින්න සීලිය අවශ්‍ය වෙන්නේ නැහැ. මම කියන කන බොරු බව දැක්කනේ. එතකොට මම සෝතපන්න කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ කොහොමද? මොකද අපි හැම වෙලෙම මමමනේ මේ අපේ මැදිහත් වෙලා තියෙන්නේ. අන්න සත්‍ය දැක්කට පස්සේ එයාගේ සිල්වත් වීම එහෙමම තියෙනවා. හැබැයි සිල්වත් වීම තියෙන්නේ සමාධි උපකාර වෙච්ච නුවණට ප්‍රශංසා කරන දාසභාවයෙන් නිදහස් දැඩිව ග්‍රහණය නොකරගත්ත ඒ ස්වභාවයේ ඉක්මවන්නේ නැති අහපෝ කවදාවත් එයා සිල් රකින්නේ නැහැ කුමකටද තමන් රැකගන්න ආරේකාන්ත සීල් ඒ සිල් රකින්න ස්වභාවය එයා සේකත්වේ නැමිනිච්ච කෙනා සිල් රකින්න ස්වභාවය කවදාවත් නැතිලා යන්නේ ඒ ස්වභාවයම තමයි තියෙන්නේ ඒ කැඩෙන්නේ නැහැ සිදෙන්නේ නැහැ ඊළඟට අරහත්ත්වයටපත් වෙනවා කියලා කියන්නේ සීලෙ ඉක්මෙව්වනේ. ඒතර සීල කියන ස්වභාවය ගැන කතා කරන්න දෙයක් නැහැ. එහෙනම් පුතජන භාවයේ තමයි අල්ලගෙන රකින්නේ. එහෙනම් කැඩෙනවා කියලා කතා කරන්න තියෙන්නේ ඒකට. ඒ කියන්නේ අර සීල රකින්න ස්වභාවය කැඩෙනවා කියන්නේ. එහෙනම් ඒක කැඩෙන්නේ නැහැ. මෙන්න මේක තමයි ආර්යකාන්ත සීලය. ත්‍රිවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් මේ පාස සූත්‍රයේ අනුව මේ බලනකොට දර්ශනයෙන් ඒ දර්ශනය ආශ්‍රය ප්‍රහාණය වුණු කෙනාට ද ඉතුරු අනිත් ක්‍රම වලිනුත් ආශ්‍රව නැති වෙන විදිහට යොමු වෙන්නේ කියන එකක් අනිත් එක සාමිනාංශලා කිව්වා දැන් ආශ්‍ර දර්ශනයෙන් ප්‍රහාණය වුණේ නැති කෙනාටත් අනිත් ඒවා අනුගමනය වෙනකොට දර්ශනයේ මයි ඒක යොමු වෙන්නේ කියන එක එතන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ඇත්තටම හරියටම ගත්තොත් ඒ ආශ්‍රව ඒ විදිහට ප්‍රහාණය වීමට යොමු වෙන්නේ දර්ශනයත් එක්ක. මොකද හේතුව යාට තමයි සම්පූර්ණයෙන්ම ඒ ඇහැ තියෙන්නේ. ඒකත් එක තමයි අර දැන් අර කලින් අර නොනහ ප්‍රශ්නිකුත් තිබ්බා මේ භාවනාවෙන් සහ අදිවාසය මේ දුරු කිරීමේ මගේ හැරීමේ මේක කොහොමද එතන යොමු කරගන්නේ කියලා. මොකද ඒ ඒ අර මූලික ස්වභාවයට තෙන් යොමු කරන්න එයාගර ඇහැ තියෙනකොට ඒ භාවිතයෙන් සහ මගහැරීමෙන් කියන කාරණාවට එයාට ඒක පාදක කරගෙන යොමු කරන්නේ. ඒක ඉච්ඡර තීක්ෂණ. ඒකයි එතන ආශ්‍රම දුරවීම ගැන කතා කරන්නේ. හැබැයි අපට දර්ශනයකට ප්‍රති කරගන්නත් ඒ කියන්නේ ආශ්‍රව දර්ශනයේ ආශ්‍රවණ දුර වෙන්නේ. ඒකටත් අපි දැන් ජීවිතයේ දැන් සාමාන්‍යයෙන් අපි එකපාරට දැන් අපිට හිතෙන්නේ එකපාරට කොහේ හරි ගිහිල්ලා මේ මොකගේ හරි මේ මේ දර්ශනයක් වෙන එක නෙමෙයිනේ. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් අද අපේ ස්වභාවයක් තියෙනවානේ කු භාවනා වැඩසටහන කරනකොට කොහේ හරි ගිහිල්ලා මේක වෙන්නේ කියලා. එහෙම එකක් නෙමෙයි ජීවිත පැවැත්මත් එක්ක මේ කටයුතු තියෙන්නේ. එහෙනම් අපි ජීවිත පැවැත්ම ගත කරනවා. එතකොට මේ ජීවිත පැවැත්ම ගත කරනකොට අපි සාමාන්‍යයෙන් ඒකෙදි මුහුණ දෙන දේවල් විග්‍රහ කරලා පෙන්වන්නේ. එතකොට ඒ විග්‍රහයේදී අපට පුළුවන් සංවරය සහ දිවාසනේ මේ වගේ දේවල් වෙන ක්‍රම වලින් දුරු කරගන්න. නමුත් අපට පුළුවන්කම තියෙනවා නම් ආශ්‍රය දුරු වෙන නැත්නම් මේ දර්ශනයක දැන් දර්ශනයේදීත් ආශ්‍රයයක් දුරු වෙන නිසා, දාස දුරු වෙන නිසා ඒකට ප්‍රත්‍යවණ විදිහට අපට මානසිකාරයක් එක්ක ඒකට යොමු වෙන්න පුළුවන් නම් අන්න එතනදී යම් ප්‍රමාණයකට හරි අපට අර ආශ්‍රය දුරු නොවුනත් නැත්නම් ආශ්‍රය දුරු වීම පිණිස හරි ඒක යොමු වෙනවා. මොකද අපි අර දර්ශනයක් සඳහා අවශ්‍ය ප්‍රත්‍ය කරගන්නවා. ඉතින් ඒ නිසා දර්ශනයකට යොමු වීම පිණිසත් අපේ ජීවිත පැවැත්ම ওই විදිහටම තියෙන නිසා අපට මේ පැවැත්මේදී ඒ කොමත් යොමුසු මනසිකාරණ කරන්න තියෙන්නේ සද්ධර්ම ශ්‍රවණේ අපි ප්‍රායෝගිකත්වයේත් එක්ක ඒකටම යොමු වෙනකොට අපට ඒකත් ඒකට උපකාරයක් කරගන්න පුළුවන්. හැබැයි හරියටම ආශ්‍රවයන් හැටියට ඒ අනුකූලව දුරු වෙන්නේ. අර දර්ශනයත් එක්ක. මොකද දැන් අපි පටිසේවණෙන් ගත්තොත් ආහාර රස විඳිනකොට අපි ඔන්න පටිසේවණේ එකක් ඊළඟට එතන සංවරය යොමු වෙනවා දිවත් එක්ක ඊළඟට ඒ කියන්නේ මානසිකාරයක් කරන අපි හරියට බොජ්ජංගනුත් භාවනා නමුත් අපට පුළුවන් ඒක ප්‍රායෝගික කරනකොට දර්ශනයකට යොමු වීම පිණිස ඒක අපි නුවණින් අර විදිහට කල්පනා කරලා මේක කොහොමද මේක සිදුවන්නේ කියලා ඊළඟට අපිට ඕන එක දිව ගැන හොයලා සංවරය මේවා කරගෙන එතකොට අපි හැබැයි භාවනාවක් එක්ක නෙමෙයි ආපව දර්ශනයකට ප්‍රති වෙනවා මොකද හේතුව අපි භාවනාවකට දාලා බොජ්ජංග ටික වැඩලා නැහැ බොජ්ජංග ටික යොමු වෙන්නට ඕනේ. යොමුනාට පස්සේ භාවනාවට යොමු වෙන්නේ. එහෙනම් අර දර්ශනීය යොමු වෙච්ච කෙනාට අන්න බොජ්ජංග ටික භාවනාවක් හැටියට යොමු වෙනවා. ඉතින් ඊට මෙහා කෙනාට දර්ශනයක් යොමු වීම සඳහා ඒක ඊට අදාළ මානසිකාර කිරීමක් යොමු කරගන්න පුළුවන්. ප්‍රඥාවෙන් යුක්ත කෙනාට නැත්නම් දර්ශනයෙන් යුක්ත කෙනාට අර ආකාරයට ජීවිත පැවැත්මේදී ඒ ආශ්‍රය ප්‍රහාණීමට ඒක ප්‍රත්‍යක් වෙනවා. ත්වන් සරණයි. එතකොට ස්වාමීන් වහන්සේ එතනදී නැවතත් අර දර්ශනයෙන් ප්‍රහාණය කරන්න කියන තැන බුදුරජාණන් වහන්සේ කියන්නේ යෝනිසෝ මනසිකාරය කියලා අර දුක මේකයි දුකට හේතුව මේකයි කියලා අර ඒ ආරි සත්‍ය විදිහට මෙනෙහි කරන්න කියන කරන එකයි යෝනිසෝ මනසිකාරය කියලා. ඒතකොට අර අවස්ථාවලත් අපි ඒක ඒ විදිහට යොදා ගන්න ඕනේ කියන එක තමයි මම තේරුම් ගත්තේ. ඒක හරියට කියලා හිතනවා. තේරුම් ගන්න. තේරුම් ගන්න. ඔව් ඒක හරි. ඒ විදිහට තමයි ඒකට මොකද අර ප්‍රඥාවෙන් යුක්ත කෙනාට දර්ශනයේදී එයාට අර ආශ්‍රව ප්‍රහාණය පිණිස සංවර අධිවාසනිය කෙලින්ම යොමු කරගන්න පුළුවන්. නමුත් එතනින් මෙහා කෙනාට අනිවාර්යයෙන්ම ඒ සඳහා යොමු කරගන්න නම් ඒ දුක්ඛ සමුදය නිරෝධ මග්ග කියන මේ මෙනෙහි කිරීමකට යොමු වෙන්නට ඕනේ. තෙරුවන් සරණයි. සායනාස මේ සාරිපුත්තු සායනාස දේශනා කරන සම්මාදිට්ඨි සූත්‍රයේ දාපේවෙනි කාරණේ විදිහට අර ආසව කියන කාරණේ ආසවයක් විදිහට කාමාසව, භවආසව, අවිද්‍යාව ආසව යනුවෙන් සඳහන් කරලා ආසවයන්ගේ හට ගැනීම අවිද්‍යාව ඇතිවීමෙන් ආස්ව ඇති වෙනවා කියලා තිබුණා කන්නක. එතකොට සානතර කාමාස භවස කියන කාරණේ එක කොහොමද සානත් ගැලපෙන්නේ? ඒක තමයි සානත්. තෙරුවන් සරණයි. කොහොමත් කාමාශ්‍රවයක්, භවආශ්‍රවයක් කියන මේ හැම දෙයකටම ප්‍රත්‍ය වෙන කාරණාව තමයි අවිද්‍යාව. අවිද්‍යාවෙන් තොරව කාමාශ්‍රව වශයෙන් කතා කරන්න බෑ. එහෙමනම් මොකද කාමයකට යොමු වෙන්නේ අපට යමක් ඇති බව ගත්තට පස්සේ. ඊළඟට පැවැත්මක් තියනවා කියන්නේම භවආශ්‍රව. එහෙනම් මේ ආශ්‍රව සියල්ලකටම අවිද්‍යාව ප්‍රත්‍ය වෙනවා. සත්‍ය දකින්න තැනදී කාමය කියලා පැවැත්මකටත් ඒ වගේම කාමයකට යොමු වීමටත් පැවැත්මක් කියලා ඇතිවීමකටත් ඒ වගේම කොහොමත් අවිද්‍යාව කියන එක දෙන්නේ නැහැ. මොකද අවිද්‍යාව දුරු වීම කියන කාරණාව හම්බුණාට පස්සේ අවිද්‍යාව හේතු වෙනනම් හම්බුනේ. අවිද්‍යාව හේතු දුරු වීමෙන් කියලා කතා කරාම කොහොමත් අවිද්‍යාව හම්බෙන්නේ නැහැ. එහෙනම් කාමයේ කියන කාරණාව ඇති වෙන විදිහක් නැහැ. මොකද සත්‍ය දකින්න නැති නිසා අපට පුජ්‍යලත්වයක් මැනික නිසා කාමයක් තියෙන්නේ. ඒකම තමයි පැවැත්මක් කියන්නේ. එහෙනම් ඒක කොහොමද? ඒ දෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි ආශ්‍රව සමුදේ කල්පනා කරනකොට අවිද්‍යාවම හම්බෙන්නේ. අවිද්‍යාව සමුදේ ආශ්‍රවමයි හම්බෙන්නේ. ඉතින් මේක අර කලින් අර තණ්හාව විග්‍රහ කරා වගේම ගැලවෙන්න බැරි වෙන විදිහටම අධික තීක්ෂණ නුවණකින් මේක විනිවිද දැකී හැකි දෙයක් හැටියටයි බුදුරණවහන්සේ පෙන්වා දීලා තියෙන්නේ. එච්චරට පැවැත්මකටම යොමු වෙච්ච ගතියක් මිසක් නිදහස් වෙන ස්වභාවයක් නෙමෙයි අපිට මේ සසර පැවැත්ම සකස් වෙලා තියෙන්නේ. ඒකයි අවිද්‍යාව එච්චරටම ප්‍රබලයි. ඉතින් ඒ නිසා මේ සම්බන්ධයෙන් තවත් වැඩි විග්‍රහයක් අපි ඊළඟ සතියේදී සාකච්ඡා කරමු තවත් කරුණු තියෙනවා ඊළඟ සතියේත් අපි මුල් කාලේ තවත් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙන ඒවා සාකච්ඡා කරමු. මොකද ගොඩක් අද දවසේ කරුණු ගොඩක් සාකච්ඡා කරන්නට යෙදුන එක එක පැතිවලින් ඒක ගොඩක් වැදගත්. ලබන සතියේත් අපි ටිකක් ඒ ගැන සාකච්ඡා කරමු. දලවත් මහත්තයා නම් අපි අවසන් කරමු. ත්වන් සරණයි. සාදු සාදු සාදු ගෞරවණීයවන්ස ඔබ වහන්සේ මත සඳහන් කළා වගේ තමත්ම විශේෂ ධර්ම සාකච්ඡාවක් සිදු වුණා. සෑම කල්‍යාණ මිත්‍රකම බොහොම පින් මම අද කල්පනා කරනවා ජයන්ත මහත්මයා ඔබතුමාට වෙන ඔබතුමාට පුළුවන් සංවාසයට බෙන්දීම කටයුතු කරන්න ඉන්නතුරු අපි ගෞරවණීය සාහසික හොඳයි දරුවත් මහත්මයා ගෞරවනීය ස්වාමීන් වහන්සේ අතුරු හැම දිනගෙම අවසරයි අද දවසෙත් අප වෙනුවෙන් පැය දෙකක පමණ කාලයක් මෙඩම් කරමින් මේ ආකාරයෙන් ධර්ම කරුණු අපිට සූත්‍ර පිටකයේ අදාළවම විස්තර කර දීම කෙරුණා ස්වාමීන් වහන්සේ අතින් වෙනදා වගේම ස්වාමීන් වහන්සේ මේ ඔබ වහන්සේ අප කෙරෙහි මේ දක්වන අනුග්‍රහයත් ඒ වගේම මිඩංගු කරන කාලයත් මේ අපගේ ධර්ම ප්‍රශ්න වලට ධර්ම ගැටලු දහම් ගැටලු වලට මේ ආකාරයෙන් පිළිතුරු ලබා දීමත් අපට මේ නිවන් මාර්ගයේ ඉදිරියට යාම සඳහා කරන විශේෂ අනුග්‍රහයක් හැටියට අපි සැලකන්නේ ඒ නිසා ස්වාමීන් වහන්සේ අප මෙතෙක් කරන ලද සීල කුසල ධර්මයන් ඔබ වහන්සේට අනුමෝදනා කරනවා. ඒ වගේම ඔබ වහන්සේ පිටාම කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා. ඔබ වහන්සේ විසින් මේ කරන ධර්ම දානමය පුණ්‍ය කර්මයට ස්වාමීන් වහන්සේ එහෙමනම් අපි අද දවසේ ධර්ම සාකච්ඡාව නිමා කිරීම සඳහා ඔබ වහන්සේ පිටාම ගෞරවයෙන් යොමු වෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අද දවසේදීත් අපි බුදුරන් වහන්සේ වදාළේ උතුම් දහම් කාරණා පාදක කරගනිමින් තේරුම් ගැනීම සඳහා ධර්ම විග්‍රහයක යෙදුණා. ඉතින් මේ විදිහට සාකච්ඡා කරනකොට ඇත්තටම ඔබට විතරක් නෙවෙයි මටත් ගොඩාක් දේවල් ලැබෙනවා. අපි හිතන්නේ ගොඩක් වෙලාවට ධර්මයක් අහනකොට අරය දන්න ටික කියනවානි කියන අදහසන යන්නේ. නමුත් මම හිතන්නේ මේ පින්වුතුන්ට මම විමුක්තායතන සූත්‍රය ඉදිරිපත් කළා. ඉතින් මෙතනදී ධර්ම දේශනා සාකච්ඡා ඊළඟ ශ්‍රවණ මේ දෙපැත්තම ධර්ම ශ්‍රවණේ ක්‍රියේට් කරන කරන කෙනාටත් ධර්මයේ දේශනා කරන කෙනාටත් දෙපැත්තටම මේක විමුක්තායතනයක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා මේ සාකච්ඡාව තුළින් ඔබටත් මටත් දෙපැත්තටම බොහෝ ධර්ම කාරණා ඉස්මතු වෙලා එනවා. ඒ වෙලේ හටගන්නේ දහම් ප්‍රීතිය නැත්නම් ධර්ම විචක්ෂණියත් එක්ක දහම් කාරණා නිරවුල් වෙන බව වැඩි. ඉතින් මේ නිසා ඇතරම මේ සජීවී සාකච්ඡාව ඔස්සේ ධර්මයටම හොයන ධර්මයම කැමති අය නිසා මේ ධර්මයේ ගොඩක් අපට සාකච්ඡා කරන්න පුළුවන්. ඒ ගැන මම සතුටටපත් වෙනවා. ඉතින් මේ රැස් කරගත සියලු පුණ්‍ය ධර්මයන් පළමුවෙන්ම දෙවියන් අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා මියගේ ඥාතින අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා විශේෂයෙන් අපවත් යෝදාර කටකුරු ඥානන් ස්වාමීන් වහන්සේ නිවිසන සෙන්දත් උපකාරයක් වෙත්වා මගේ ගුරු දේවයන් වහන්සේට උපාධ්‍යයන් වහන්සේට ඒ වගේම මේ ලෝක ශාසනය සුරකින්න ධර්මයේ ඉස්මතු කරන මහ යතිවරයන් වහන්සේලාට නිවිසන සෙන්දු උපකාරයක් වෙත්වා ඒ වගේම සවන්ස සිසිල සජීවී දහම් සාකච්ඡා මෙහෙවන දලුවත් මහත්මයාටත් ඒ වගේම ඔබ සියලු දෙනාටමත් මේ සඳහාම යොමු කරපු මහාචාර්ය රවි කොග්ගලගේ මැතිතුමාටත් මට නිරන්තරයෙන් උපකාර කරන ඉහාල් රූපසිංහ මහත්මයා, නායක හමුදාපති සිරිමන් රණසිංහ මහත්මයා ආදී කොට ඇති සියලුම උපකාර කරන හැම දිනාටම මේ ධර්මයේ බෙදා හරින අයටත් මේ සියලු පින් උපකාර වෙලා ඔබ සෑම සිල් දනාට නිවි සැනසෙන්න මේ සියලු පින් උපකාරයක්ම වෙත්වා. ත්වන් සරණයි.